ඒකෙදී සර්වජන් වහන්සේ මේ මේ ධර්මයන්ගේ මූලික විස්තරය විස්තර කරනවා. ඒ විස්තර කිරීම සඳහා සන්දර්භ 24ක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරගෙන එක එකනා එක එකනා ඒ ඒ කාරණාවලදී පටලවා ගන්න හැටි. එහෙම නැත්නම් ධර්මානුකූලව කල්පනා කරොත් ඒ එක එකක් පාදක කරගෙන නිවන් දකින්න හැටි. කියලා ඒ ක්‍රම 24කට පෙන්නනවා. ඒ කියන්නේ සමහරලාට ඒ චරිත ලක්ෂණ නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් භාවනාව ක්‍රමයෙන් වැඩෙනකොට ආරම්භයේදී තා ගොරෝසු ප්‍රසිද්ධ ඕලාරික දේවල් හරහා කාරණා කාරණා වටහාගෙන ඒක ගැඹුරට යන්න යන්න ගැඹුරු මාතෘකා ගැඹුරු සන්දර්භ දිගේ අර ඉගෙනගත්ත දේ පිරිසිදුනා වැඩි වැඩියෙන් උපනා ගන්නවා හරියට වැලි ගලේ අතුල්ලා පස්සේ තෙල් ගලේ අතුල්නවා වගේ පීය සියුම් කරගන්න ක්‍රමයක්. ඉතින් ඒක ඕනම කෙනෙකුට පේනවා හරිම විද්‍යානුකූල ක්‍රමයක්. එහෙම නැත්නම් Tamanටම Tamanගේ මුල් මුල් ගොරෝසු අත්දැකීම් පසුපසු සියුම් අධ්‍යක්ීම් හරහා පාට බේර ගන්න පුළුවන්. තේරුම් කර ගන්න පුළුවන් මම මේක මෙහෙමයි හිතාන හිටියේ. නමුත් අහනකොට එහෙම වුණාට හිතනකොට මෙහෙම වුණාට අවබෝධ කරන විටදී හත්පස්ම වෙනස්. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයට වෙනස්. ඉතින් ඒක නිසා මේක විදුරු ගතියක් තියෙනවා. ඒක නිසා බුදුජානනාංශේ ඒක ආරම්භ කරන්නෙම ගාක් මාදුණිකේකට නම් අල්ලන්න බැරි වෙයි. නමුත් මේ පඩවි ධාතුවේ මේ සක්මන් කරනකොට පොළවේ පය වදිනකොට හුඟක් වෙලාවට මේ ඉඳගෙන ඉන්නකොට වායෝ ධාතුව ප්‍රකට වෙනවා වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රකට වෙනවා කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරොත් ඇවිදින කොටක් වලට පඩවි ධාතුව පැහැදිලි වෙනවා. ඉතින් මේ පඩවි ධාතුවේ අලගිය මුලගිය විස්තර ඔක්කොම ඉගෙනගෙන ඒක හරහා මේ සංජානනයක් සංඥාහරහා අඳුනා ගැනීමක් කරලා මෙලෙස සංඥාහරහා අඳුනාගත්තොත් මේ පටවිය පිළිබඳව හතරාකාරයක පටලවිලක් වෙන්න පුළුවන්. මේ පෘථුවිය කියලා අවිඥානික පටවියක් වශයෙන් ဒုတိ ය විභත්තියේ තියලා කියන්න පුළුවන්. ඒ පෘථුවියට මූත්‍රා කරන්න පුළුවන්, අසුචි දාන්න පුළුවන්, කපන්න පුළුවන්, කොටන්න පුළුවන්, හාරන්න පුළුවන්. ඒ පටවි කියලා තමන්ගේ පරිබාහිර වෙච්ච තමන් දකින බාහිර වස්තුවක් විදිහට දකින්න පුළුවන්. එහෙම නැත්නම් පටවියා මේ මේ පෘථුවියෙන් තමයි මම පෝසත් උනේ. පෘථුවිය තමයි මට යන යන තැන පිහිට ලැබලා දෙන්නේ. ඒක සාරු පොලොක්, ඒක නිසරු පොලොක් කියලා. ඒ පෘථුවියෙන් තමන් මඤ්ඤණා කරන්නත් පුළුවන්. මම අපේ අපි බුදල් කාර්යෝ අපි මේ මේ ප්‍රදේශේ ඉඳන් තියෙනවා. එහෙම නැත්නම් අපිට හම්බෙලා තියෙන ඉඩම් කැලල කොට ගුණ හොඳයි. ආදි වශයෙන් තමන් මේ පෘථුවියෙන් මඤ්ඤණා කරන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එයින් පෘථුවියෙහි මම ලංකාවේ ඉපදිච්ච කෙනෙක්, මධ්‍යම ප්‍රදේශයේ ඉපදිච්ච කෙනෙක්, අසවල් තැනේ ඉපදිච්ච කෙනා හොඳ නැහැ. අපි තමයි සෝජාතිකයෝ, භූමි පුත්‍රයෝ ආදි වශයෙන් පෘථුවියෙන් මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙව් මඤ්ඤණා කිරීමට පදරම සලසන මේ පෘථුවිය මගේ කියලා හිතනවා. ඉස්සෙල්ලා පටන් ගන්න ද්විතිය විභාගයෙන්. අන්තිමට පෘථුවිය මගේ කියන තැනට යනකම් අර කල්පනා ක්‍රමය නිසා මැරෙන කොටත් ගෙම්බෙක් වෙලා, ගෙවලෙක් වෙලා, භූමාට දෙයියෙක් වෙලා උපදිනවා. මොකද අර මේකට තියෙන බැඳීම නිසා. ඉතින් ඒ වගේ පෘථිවිය සංඥාහරහ අඳුර ගන්නකොට මේ ආකාර හතර ආකාරයක පටලැවිලක් වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ පෘථිවි කියන સંદર્ભේ හාත්පසින් නොදැනීම. පෘථිවිය තියෙන බලන 11 ආකාරය දැකලා නැහැ. පැතිකඩ දෙක තුනක් දැකලා තියෙනවා. ඇත්තට මේක අත්දකලා තියෙනවා. ඇත්තට මේක ප්‍රායෝගිකව අත්දකලා තියෙනවා. Taman මේ අත්විඳලා තියෙනවා. නමුත් ආංශිකයි. එහෙම නැත්නම් ඊටු කොටස් ඒ දැකප නැති සියල්ලම මනෝ විකාරයක්. මේ මනෝ විකාරය ඇත්ත කරගන්නවා. ඇත්ත දේ ඇත්තයි. ඇත්ත දේ ටිකයි. මනෝ විකාරේ ගොඩයි. ඉතින් ඒ නිසා කටමැත දොඩවනවා. ඉතින් ඒක තමයි පාඩවිය පිළිබඳව කතා කරන්නේ. ඊට පස්සේ ඒ විදිහටම ආපෝ තේජෝ වායෝ කොටස් වලට මේක නිදර්ශනයක් වශයෙන් මම මේ මතක් කරන දේශනාව ආරම්භ කිරීමේදී මේ හැම කොටසක් කරාම අපි අඳුර ගන්න අඳුර ගැනීම හරහා තමයි මේ හතර මහා භූතයන්ගෙන් සැදිච්ච ලෝකේ අපි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන රණ්ඩු සරුවල් තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන නටන්නේ මේ හතර මහා භූතයන් දැනගන්න නැතිකම නිසා අපරිඥාතං තස්සාති වදා. මේක හාත්පසින් දන්නවනම් මේක මේ తాවකාලික ආපු අම්බලමක් වගේ මේකට අයිතිවාසිකම් කියන්නේ ඕ අම්බලම නිසා කනගාටු වෙන්න ඕ ආඩම්බර වෙන්න නැට අහිර ගෙදෙට්ට ගිහිල්ලා මේක මහවුලුගේ කියලා ඕක ලස්සනයි කියලා හිතාන ඕකේ මේ පිත්තල සරණීරු උපදම දමා තින්ත ගගා තමන්ගේ හිරගේ ආඩම්බර කරගන්නවා වගේ වැඩක් මේ කියන්නේ දන්නේ නැතිකම නිසා මේක මේ තමන් හිර කරන්න තියාගත් එකක් මිස මහවුලුගේ කියලා ආඩම්බරයක් නැහැ. ආන් මේ වගේ මේ સંદર્ભ හරහා කෙනෙකුට පරිණාමයක් විපරිණාමයක් කරන්න පුළුවන්. ඒක නැවත නැවත අත්දැකීම ආර්ය පරිශ්‍රණය කරගත්තොත්. එහෙම නැත්නම් ඒක සංඥාවල් හරහා දැන් තැයෙන කොටසක් වෙන්නේ අත්දැකීම අඩුයි මම මේ අත්දැකීම තියෙන තැනින් පටන් අරගෙන සංඥා වෙනුවට ඒක පුළුවන් තරම් අත්දකින්න තැනට විවිධ පැතිකඩ වලින් විවිධ මට්ටම් වලින් අත්දකින්න ඕනෑ කියලා අනුපස්සනා කිරීම තමයි විපස්සනායි කරන්නේ. ඉතින් මේක හරි විදුරුයි හරි ලස්සනයි. නමුත් ඔක්කොම අමාරු වැටෙන කැලලක් තියෙනවා. මේ විදිහට නිවනත් අපි අවපටලවගෙන තියෙන කියලා සරුවචාන්සේ කියනවා. ආ 24 අන්තිමට තියෙන නිබ්බාන. අපි දැන් දන්නවා නිබ්බාන අපේ. මොකද අපි බෞද්ධ නිසා. ඒ නිසා වෙන කෙනෙකුට වැඩිය අපි නිවන ගැන කතා කරනවා. නිවනින් නිවනේහි නිවන අපේ. එතන නිවන මගේ කියලා කතා කරනවා. ඒකත් පට විධාතෝ වගේමයි කියලා සරුවචාන්සේ මේ ඒ ගහගෙන යන ගහිල්ලටම ගහගෙන යනවා. ඉතින් ඒක පිළිබඳව අටුවාචාරින් සෑහෙන අපහසුකටපත් වෙනවා. දැන් මේ ගහගෙන ගහගෙන ගිහිල්ලා අන්තිමට මේ නිවනටත් ගැහුවට පස්සේ ඒගොල්ලෝ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි මේ මුස්ලිම් ආගමේ තියෙන මේ Hindu ආගමේ තියෙන නිවනට අපි කතා කරන්නේ. බුද්ධ ආගම නිවන නෙවෙයි. බුද්ධ ආගම නිවනට එහෙම ඉතින් පටලවෙන්න බෑනේ. අපි ඉතින් ඒකට අපේලක අපේලන වැඩ කරන්න කියලා නිවන අරසා කරන්න විශාල ප්‍රයත්නයක් කරනවා. කරන නිසා අටුවාව ලිවිල ටිකක්ම ආවලා තියෙනවා. කෙසේ නමුත් ඒ පටවි කියලා අවබෝධ කරගන්න එකේ යම්තාක් අපට තේරෙනවා නම් දන්නේ ටිකයි නොදන්න හරිය වැඩි. හැබැයි සියල්ල දන්නවයි කියලා අපි හිතාන ඉන්නවා අඩුව සංඥාවෙන් පුරවලා. එහෙම තමයි ඔය මේ මේ දුටුගම රජුරෝ අභා ප්‍රාප්ත වෙන වෙලාවේ රුවන්ලිසෑය වැඩ ඉවර නැහැ. ඉතුරු ටික උණගස් වලින් පුරෝලා සුදුරිදි ගහලා අර සම්පූර්ණ වෙච්ච කොටේ හුණු ගහලා දෙහි අරන් නියයි දෙන්න ඉවරනකොට වැඩ ඉවරයි කියලා පෙන්නනවා. ඕක තමයි දේශපාලන කියන්නේ. ඕක තමයි අපිත් කරන්නේ. කැලලක් තියෙනවා මේ වැඩ ඉවරෙච්ච කැලල වැඩ ඉවරෙච්ච කාට අනික කැලල අන්දලා. ඒකේ වෙන්නේ වැඩේ යන්නේ නැහැ. වැඩේ නතරලා දැන් සෝබනේ පටන් ගන්නවා. එළ ඒකේ හුණු ගාලා සුතුරිති ගාලා අඩේ. දැන් හරි මරණ වෙලාවේ දකින්න පුළුවන් සම්පූර්ණ රුවන් ලිසයක්. ආනේ සෙල්ලමක් තමයි මේ සෝබනේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. ඉතින් ඒකම පට විධාතුව සම්බන්ධයෙන් තියෙන මේ මේ මවාපෑම. එහෙම නැත්නම් නොදැක්ක දේ නැත්නම් සංඥා කරපොදේ ඇත්තයි කියලා හිතාන ඉන්න එක. දුවන මුවා පේන මිරිඟුව වතුරයි කියලා හිතා ගන්න එක. එහෙම නැත්නම් රිලවා කණ්ණාඩියේ මූණ බල්ලා එහා පැත්තේ පේන මේ පිළිබිඹුව ඇත්ත රිලෙවෙක් කියලා හිතා ගන්න එක තමයි අපේ මුළු ජීවිත පුරාම තියෙන්නේ. ඉතින් ওই දෙක හඳුනාගත්තට පස්සේ මේ මුළු සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ ජීවිත කියන්නේ විහිළුවක්. මවාපෑමක් ওই ටික වෙන් වෙච්ච ගමන් ඕක තමයි ක්සිසොෆීනියා කියලා මානසික රෝගයට හැදෙන්නේ නැත්නම් බයිපෝලා කියලා ගන්නෙ. එයා අර සංඥාවද මේ අත්දකපු දේද හරිය කියන දන්නේ නැහැ. එහෙම නැත්නම් හීනේද අවදි වුණාට පස්සේද හරිය කියන දන්නේ නැහැ. තෝන්තු වෙච්ච වෙලාවේද ඇත්ත එක කෝකද කියලා දන්නේ නැහැ. ওই දෙක පැටලවුණාට පස්සේ ඇත්ත එකේදී සදාචාර සම්පන්න වෙනවනම් මවාපාපු එකේදී තන්නේ කර සදාචාර විරෝධී පරිසර දූෂණ තමයි විනාශ කරගන්න තත්ත්වයටපත් වෙනවා. සීදීනස ගන්න. ඒ වගේම මේ දෙකේ තියෙන මේ හුරස් ප්‍රස්කතිය නිසා කිසි කෙනෙකුට එයාට පිටලා කටයුතු කරන්න බෑ වෙලාවක 100%ක්ම සදාචාර සම්පන්නයි. ඊට පස්සේ අර මානසික අවුල් තත්ත්වයට ගියාට පස්සේ 100%ක්ම සමාජ විරෝධී වෙලා සිටිනසා ගන්න අනුන් මරණ තත්ත්වයට යනවා. ඉතින් මේවා මානසික අසහන නිසා මේ වගේ සූත්‍රයක තේරෙනවා ඒ දේ මනසක ඕනම කෙනෙක්ගේ තියෙනවා. පෘථිවි කියලා දන්න අඳුරන කොටසක් තියෙනවා. ඒකේ අඩුව සම්පූර්ණ කරන සංඥාවෙන් එතකොට අර අල්ලාගත්ත ප්‍රත්‍යක්ෂ කළ හැකි ප්‍රත්‍යක්ෂණය කරපු කොටසයි සංඥාවෙන් ගත්ත කොටස අතර තේරෙන්නේ නැති නිසා අංග සම්පූර්ණ නැති අපරිඥාත දැනුමක් ඇති කෙනෙක් <clears throat> මේක පරිඥාතයේ සඳහා ඊටාම වැදගත් මේ ටික අද්දුරු ප්‍රත්‍යක්ෂය මේ ටික හිතින් හිතාගත්ත දෙය කියලා අර අද්දුරු ප්‍රත්‍යක්ෂේ පදනම් කරන්නේ 100ට එකක් වුණා ප්‍රශ්න නැහැ. පදනම් කරන ඒ මත ඉඳගෙන සියල්ල බලන්ඩ නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරන්න යෑම ජීවිත පරිශ්‍රණයක් ආර්ය පරිශ්‍රණය. ඒකට හැම කෙනාටම සුදුසුකම් තියෙනවා. නමුත් හුඟ දෙනෙක් කරන 98ක් විතර වෙන අර පරිකල්පනා එහෙම නැත්නම් සංඥා එහෙම නැත්නම් හිතලුවක් ඇත්ත කරගෙන අර සත්‍ය 100ට එකක් දෙකක් තියෙනක පැත්තක දාලා අරකෙම ජීවත් වෙනවා. ඉතින් පිස්සු තමයි වෙන්නේ. අන්තිමට මේ අත්දකපු නැති දෙයක් අත්දැක්කා කියලා එහෙම නැත්නම් නොදැක්ක දෙයක් දැක්කා කියලා නැහැ වුණ දෙයක් ඇහුවා කියලා අත්දකව නැති දෙයක් අත්දැක්කා කියලා ආර්ය විවරය අතාරිනවා. ඉතින් සුතමේ ඥාණයෙන් කෙනෙකුට පොඩි ඉඩක් ලැබෙනවා නෑ. ඔබ දන්න 100ට එක හරි කමන්නේ දැක්ක දේ විදියට දකින්න. අනිද්දේ හිතාගත්ත දේ විදියට දකිනවනම් හොඳ ආරම්භයක් වෙනවා. ඉතින් සුතමේ ඥාම් කිසි සාධනීය කෘත්‍යයක් කරනවා. හැබැයි ඒක දැනගෙන අහන්න ඕනේ. හැම කෙනෙකුටම <clears throat> පාඨවිය පිළිබඳව දහම් ගාණක් 100ට ගාණක් දැනුම තියෙනවා. නැත්නම් අත්දැකීම තියෙනකොටම පය පොළවේ තිනුට හැපෙන දැයිනෝ. ඒක ආයේ මේකට වෙනම විභාග පාස් කරන්න ඕනේ නැහැ. ඒකට වෙනම ඩිප්ලෝමා ඕනේ නැහැ. නමුත් මේ දැනෙන ටික විතරමයි කමඨාන් සුද්ධ කරනට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම දැනනවා හොඳයි, මෙහෙම දැනනවා හොඳයි කියලා තියෙන පරිකල්පනා අර දැනිච්ච දේ වෙන් කර ගන්න බැරි නිසා අපි එක්කෝ කියනවා සක්මන් කරනකොට වැටහිච්ච දේ දැන් ලියන්න බෑ. ඒ මොකද ඒ තරම් බින්දා බින්දාක් තියෙනවා. අනිත ඔක්කොම හිතාගත්තේ. එහෙම නැත්තම් අර පේන බින්ද අමතක කරලා හිතාගත්ත ටික ලියනවා. ඉතින් එතකොට වෙන්නේ තනිකරම මේ මිරිඟුවක් පිටිපස්සේ දුවනවා. ඉතින් කවදාද අපි මේක ප්‍රත්‍යක්ෂය මේක හිතලුවක් මේක ණය විපස්සනාවක් මේක අනුමාන ඥානයක් මේක සුතමේ ඥානයක් කියලා මේ තුන වෙන් කරගන්න පුළුවන් නම් බොරතෙල් අරගෙන පෙට්‍රෝල් වෙන් කරගත්තා වගේ එහෙම නැත්නම් ඩීසල් වෙන් කරගත්තා වගේ එන්ජින් ඔයිල් වෙන් කරගත්තා වගේ වැඩ ගන්න පුළුවන්. ඉතින් එන්නේ දේ සඳහායි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. නමුත් ඒක අර දැන් මම නිවන දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනාට ලොකු අභියෝගයක් වෙනවා බුදුහාමුදුරෝ නිවන පිළිබඳවත් තියෙන අපරිඥාතයක් කියලා බෞද්ධයන්ට මතක් කරනකොට. ඉතින් අපි මේ කොන් දෙක අල්ලගෙන කතා කරන්නේ අද අපි කතා කරන මාතෘකාවට ඒක අනිවාර්යයෙන් සම්බන්ධ නිසා අද අපි ගන්න හදන්නේ පටවි ආපෝ තේජෝ වායෝ කියන හතරම භූතයෝ ඊට පස්සේ භූත ධර්ම වශයෙන් මේ හතරම පේන භූත කියලා කියන්නේ දැනෙන ඇඟෙන පෙනෙන හොල්මන් තියෙන දේ. ඒ කියන්නේ අභූත මොනවද තියෙනවා. අභූත දේවල් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ, හොල්මන් නැහැ. හැබැයි නැහැ කියන්න බෑ. ඒ නිසා භූතතෝ ප්‍රකාශිත දේ අපි ප්‍රකාශිත දේ වශයෙන් පිළිගන්නවා. ඒකෙත් පේනවා දේවල් තියෙනවා අප්‍රකාශිතයි. ඒක ගැන මේකෙදි මතක් කරන්නේ වට අරූප ධර්ම කියලා කියනවා. සූක්ෂම රූප ධර්ම කියලා කියනවා. ඒ නිසා ඉස්සලම මේ භූත தત્ත්වේ. ඒකට ඒකේ අපි සාමාන්‍යයෙන් ගැමි විවහාරේ භූතයයි කියලා කරන කතාවක් තියෙනවා. වර එක එකනට කරලා පේනවා වර එක පේන්නේ ගොම්මනට පේනවා අනික් කරාට පේන්නේ නැහැ කියලා භූත කතාවකුත් තියෙනවා. ඔය භූමාතු දෙවියෝ භූතයෝ නෙමෙයි කියලා. ඒ වගේ නිකන් කතාවක් කරනවා දේව ප්‍රජාපති බ්‍රහ්ම කියලා. දෙවියෝ જાතියක් ඉන්නවා බුදු ජානනාංශේ කතා කරනවා. එහෙම නැත්නම් රෑ මන්දහනේ බුදුහමට ඇවිල්ලා කතා කරනවා. අපිට පේන්නේ අපිට අපි ගිහලා වඳිනව කතරගම දෙයයන් කියලා තිරහත ඇරලා බැලුවට පස්සේ ඕක මලකට කාච්ච ආයුධ කැලි ටිකක් විතරයි ඕකේ තියෙන්නේ. ඕක ඇතුලේ මොන එකක්වත් නැහැ. හැබැයි එතෙන්ට යනකොට ආවේශ වෙනවා. කවුද ආවේශ වෙන්නේ දෙයියද දෙයියාගේ බල්ලාද අපි දන්නේ කොහොම හරි ඔය වගේ භූත කතාවක් දේව කතාවල් අපි ළඟ තියෙනවා ඉතින් සමහරවිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ අපට මේ ප්‍රත්‍යක්ෂ කරලා සාතු කළ කියන්නත් බෑ ඒ වගේම ප්‍රජාපති බ්‍රහ්ම වෙච්චාම මේ ජීවිතයේදී භාවනා කරලා නැ දානි දීලා කටයුතු කරන සිල් රකින්න අය දේව ලෝකෙ මෙලදීමක් දකිනවා එතකොට යා මරණයට පස්සේ ඒ ඒ පින් අනුව දේව ලෝකගත වෙනවා ඒ වගේම යම් කිසි කෙනෙක් ධානාදී කටයුත්තක් කරලා අර්පණ සමාධියක් උපචාර සමාධියක් ඇති කරගත්තා නම් ඒ කෙනා මෙලවදීම තේරුම් ගන්නවා මනසේ තියෙන බ්‍රහ්ම తত্ত্বය. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ. එතකොට ඒකෙන් පිරෙන පිරෙන්නේ නැතුව මේ පරිලෝකියොත් බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලැබෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝක ලබන ධානවල හැටියට වෙනස් වෙනවා. රූප ධානවල හැටියට වෙනස් වෙනවා. ඉතින් ඒ ටික තමයි ඔය අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුජානනාචි බුදුනාට පස්සේ ඒ ප්‍රීතිගෝසපවත්තපු දේවා නාමාවලියක් තියෙන. එක එක දෙවි දෙවි ගොල්ල තඳහන් කරනවා. අතරම බ්‍රහ්මයෝ ඒගොල්ලෝ ඒ ඒ ධ්‍යාන වලට සාපේක්ෂ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබනවා. ඒ බ්‍රහ්ම ලෝක ඉවරුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා රූප ලෝකයේ කෙලිසෙල්ලම් කරලා ඉහෙළම කරපේ කර්ණම් ගහන කට්ටිය තමයි ඔය බ්‍රහ්ම ලෝකේ මේ රූප බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්නේ. ඊට පස්සේ ආකාසානං ඡායතන කියන්නේ රූප ගෙවම් කරපුවයි. ඒක සාමාන්‍යයෙන් මේ කවන කතා කරන්නත් බෑ අත්දකින්නත් බෑ ඒක ඒ ලෝකේ ගිහිල්ලා අවබෝධ කරන්න ඕන එකක් කියන එක තමයි දැන් අවුරුදු 20කට තීර ඉස්සලා කිව්වේ මේ අරූපේ නැත්නම් ආකාශය කියන එක මරණය පස්සේ තියෙන එකක් ඇත්තටම බුදුහාරි උපදින්න ඉස්සලා ඉන්දියාවේ තිබුණ එකක් දැන් නෑ වාගේ තමයි කතා කරේ නමුත් අද භාවනා කරන අයට පේනවා මේට වැඩිය ප්‍රත්‍යක්ෂයට කිට්ටු තැනක් අපි මේ කාම ලෝකයේ කාම වස්තුන්ගෙන් අයින් වෙන්න ඕනේ නම් අපිට රූප ධානයක් නෑ රූප ධානයේ රූප නිමිත්තක් අරමුණු කරන්න. ඒ නිසා අපි කවදා හරි පුළුවන් වුණොත් සහාතික ලෙස කියන්න මගේ හිත දැන් තියෙන්නේ නීවරණ ධර්ම පහේ කියන්නේ කාම සංඥා වෙනේ රූපෙමයි කියලා ආස්වාස් වෙලාවේ ආස්වාස් තියෙන බව දන්න. ප්‍රසාද තියෙනවා ප්‍රසාද තියෙන බව දන්නවනම් අපි කියනවා කාම ලෝකයේ ගෙවන් කිරීම සඳහා කාම සංඥා ගෙවන් කිරීම සඳහා රූපයක් සරණ යනවා. ඒතරී රූපයක් සරණ ගියාම Tamanට වැටහෙන දේ ආභෝග කරන්න පුළුවන්. නිවරණ නැති හිත මෙහෙමයි කිය. එතකොට හිත එල්ලිලා තියෙන්නේ අර අරමුණේ. ඒ අරමුණ රූප ආරම්මණය. ඒකට රූප ලෝක කියලා කියනවා. ඒක නිසා සමත භාවනා කරත් විපස්සනා භාවනා කරත් සමතන විශේෂයෙන්ම ඉච්ඡර්මයි තියෙන්නේ. විපස්සනා කරනකොට වුණත් අපිට ඉරියව්වේ රූපේ ආස්වාද ප්‍රසවාසී පිම්බි මැකිලිමේ කාලයක් ඉන්න පුළුවන් වෙලාවක් හම්බ වෙනවා. එimhe ඉන්න පුළුවන් කෙනාට විතරක් ඒක ප්‍රත්‍යක්ෂය කරලා බලන්න පුළුවන්. මගේ හිත දැන් තිබුණ විනාඩි මෙච්චර ගාණක් හුස්පේ. එතකොට මේ හුස්මේ තියෙනකොට මම ඊළඟ කාමච්ඡන්දේ නොතිබිච්ච බව, හුස්මේ ඒකාග්‍ර වෙලා තියෙන බව, ද්වේෂේ නොතිබිච්ච බව, ඒ උනට යම් ප්‍රීතියක් තිබුණ බව, නිදිමත නොතිබිච්ච බව, විතක්කේ තිබුණ බව, උද්දච්ච කුක්කුච්චේ නැහැ. ඒ වුණාට සුඛයක් තිබුණ බව විචිකිච්ඡාව නැහැ, ਵਿਚාරයේ තිබුණ බව. මේ දෙක දකින්නේ සුතමේ ඥාන වශයෙන් හොඳට පිහිඳුපු කෙනාට ධාන වශී කරනවා නම් ධාන අංග දැක ගන්න පුළුවන් නිවර්ණ ධර්ම පහ වෙනකොට. ඒක ඒක විසම වෙනම අභ්‍යාසයක්. ඒ කෙනාට කියන්න පුළුවන් දැන් පළවෙනි ධාන මට්ටම උපචාර මට්ටමින් හෝ අර්පණා මට්ටමින් සමත මට්ටමින් හෝ විපස්සනා මට්ටමින් ලැබෙනවා. නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ දිගටම ලැබෙනවා. අන්න එහෙම වුණොත් මේ පරිලෝකියාම මේ ධ්‍යානෙ ඉඳගෙන ওই මානසික තත්ත්වයක් තියෙන ලෝකයක් තමයි මේ බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. ඊට පස්සේ අපි හිතමු මං හිතන්නේ කතාව මං ගොඩක් කෙටි කරනවා කියලා මේ ආනාපාන නොදෙන තැනකට ගියා. ඒ ආනාපාන තිබුතන්ට වෙන දෙයක් ඇවිල්ලත් නැහැ. එතකොට හිස්තනක් තියෙනවා. ආකාශයක් තියෙනවා. ඉතින් ඒක ඔය රූප කසිනයක් කරන භාවනකොට කටිනුග්ඝාටම අවකාශය කියලා එකක් උගන්වනවා කටින කසින තිබුණ තැන හිතින් අවකාශයක් හිතාගෙන අපි නිල කසිනයක් බලාගෙන භාවනා කරා නම් ඒ රවුම පිටිය කෙල්ලක දිහා බලනද ඕන නිල කසිනේ 1 2 3 4 ධ්‍යාන වඩලා ඒ නිල කසිනේ තිබුණ තැන අවකාශයක් තියෙන කියලා හිතාගෙන ඒ අවකාශය අනන්තයි කියලා ආකාසානං ඡායතනෙ කියන කතාව රූපේ ගෙවන් වීම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක අද භාවනා කරන ශේෂ්ත්‍රයේ හරීම විප්ලවීය තනක් බවටපත් වෙලා තිනවා මේ තරම්ම ලේසිද කියලා මේ අරූපය අත්දකින්න. එතකොට සමහරු කියනවා නෑ ඒක සමත භාවනා කරනාට විතරයි තියෙන්නේ කියලා. යන්න බෑ කියලා. ඒක විපස්සනා කරනයි කියනවා පැහැදිලිවම මේ ආනපනේ පුංචි වෙනවා තේරෙනවා. සියුම් වෙනවා තේරෙනවා. සූක්ෂම වෙනවා තේරෙනවා. සමහරලාට මොනවත් නැතු වෙනවා තේරෙනවා. හැබැයි මේ වෙලාවේ වෙන එකක් තිබුණොත් අපි සද්දයක් තිබුණොත් වේදනාවක් තිබුණොත් අපිට ඒක ආකාශය කියන්න බෑ. නමුත් අපි කියනවා හිත කැඩිලයි කියලා. හිත වෙන දෙයකට ගියයි කියනවා. හුත්තම සූක්ෂම කෙනාට කියන්න පුළුවන්. මගේ හිත ආනාපානෙ තවදුරටත් ඇත්තෙත් නෑ. ඒකේ සද්දත් නෑ, වේදනත් නෑ, හිතවිලිත් නෑ. ඒක හිස්. එහෙම නැත්නම් සුත්තුචයි, රිත්තයි, ශුන්‍යයි. ආකාශයක් තියෙනවායි කියලා ඒ අත්දැකීම නැති කෙනෙක් නම් මෙතන නෑ. නමුත් ඒ අත්දැකීම පිරිසිදු දකපු කෙනෙක් නැති වෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ ආරමුණ තිබුණෙත් නෑ වෙන ආරමුණ තිබුණෙත් නෑ හැබැයි සතිය කැඩලා නෑ සද්ධාව කැඩලා නෑ සීලය කැඩලා නෑ කියන එක සපෙලා කියන්න බැරි ප්‍රශ්නේ අපට තියෙන්නේ මොකද හේතුව අපි අර මේ පාළුගේ වළම් බින්දිනා වගේ ආනපාන නැති වෙනකොටම සද්දයක් රින්ග ගන්නවා හිතවිල්ලක් රින්ග ගන්නවා වේදනාවක් රිංගගෙන අපිට පේන්නේ නැහැ හිස්තනක්. නමුත් හොඳට බැලුවොත් ආස්වාසි වල ප්‍රසවාසයෙන් ඉස්සලා තියෙන හිස්තන වගේ පොඩි තනක් කරන බැලුවොත් ඒක දීර්ඝ කාලින වශයෙන් තියෙන්න පුළුවන් හිස්තනක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ උඟ දෙනකොට හරියට උදාහරණයක් වශයෙන් කියනවා තද බල වාහන තද පදේ හිටපු කෙනෙක් කිසිම වාහනයක් නැති පාර හම්බුණා වගේ පුදුමාකාර වේගයකින් ඉදිරියට යනවා. මොකද හේතුව ලෝකේ තිබුණු අර ඝර්ෂණය, පීඩණය, ආතතිය නැති වෙලා. නමුත් එතන ගියාට ඒක නිවන නෙවෙයි. මෙතන තියෙන්නේ රූපය ඉක්ම කර ඉක්මවලා තියෙනවා. අරූපෙට ගිහිල්ලා තියෙනවා. ආකාසානං ඡායතනට ගිහිල්ලා තියෙනවා. නැත්තම් ආකාශය අනන්තයි කරගෙන ඒකෙම ජීවත් වෙන්න පුළුවන් තරමට යනකම් යන්න පුළුවන් සමහරට අමාරු විනාඩි 15 20 විනාඩි පැයකමාර තමයි මධ්‍යස්ථ ප්‍රමාණය සමහර පැය ගණන් ඉන්න පුළුවන් මේ ලෝකෙන් වෙන් වෙලා ත්‍රිබුණට ගණන් ගන්නෑ අත්දැහෙනවා මට නෙවෙයි වේදනාවක් තියෙනවා මගේ නෙවෙයි. හිතවිලි එනවා මම නෙවෙයි. ආන්නේ විදිහට ඉන්න පුළුවන් තත්වයක් ආපුවම අපි කියනවා අපි සමත ක්‍රමෙන් නම් ආකාසානංචයතන සමාපත්තිය නැත්නම් ආකාසානංචය වශී කරනවා කිය. නමුත් විපස්සනා වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් මේක කරනවා. මෙතන තමයි ගොඩාක් අද ප්‍රත්‍යක්ෂයෙන් භාවනා කරනකොට පටලවිල්ල තියෙන්නේ. දැන් මේ පේන ආකාශයත් ඊට ඉස්සෙල්ලා පෙනිච්චි හතර මහ භූතයන්ගෙන් හැදිච්ච රූප ලෝකයක් දෙකෙන් අපේ හිත මේ නොදැක්ක ආකාසාය ආකාශයට ප්‍රේම කරાવીද නැත්නම් ආයත රූපෙට යයිද එහෙම නැත්නම් රූපේ තියෙන තන ඝර්ෂණයක් පීඩාවක් තියෙනවා කියලා රූපෙට සාපේක්ෂව ආකාසානං ඡායතනට ප්‍රේම කරයිද ආකාසානං ඡායතන නැතුනම අඬයිද ආකාසානං ඡායතන පිළිබඳ ආඩම්බර වෙයිද ආදි වශයෙන් මේ තන පිළිබඳව ඒකායන ප්‍රකාශයක් කරන්න බෑ මොකද හේතුව අර රූපෝලින් කරදෙවි හිටපු කෙනාට නම් ඒ රූප නැති ලෝකයක් දැකීම ලොකු ජයග්‍රහණයක් විදිහට තේනවා. හැබැයි මේක බය දෙයක්, චකිතයක් දනවන දෙයක්, ආරසාවක් නැති දෙයක් කියලා හිතිලා ආයත් රූපෙට එන්න වෙලාවකුත් තියෙනවා. ඒ රූප ලෝකෙට ප්‍රේය අරූපෙට අකමැති එක්කන. රූපේ තියෙන ඝර්ෂණයේ පීඩනය ආතතිය දන්නේ කරන්නේ අනේ ඔය මේ කුණු රූපෙට වැඩිය හොඳයි අරූපේ කියලා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ එහෙම කියන කෙනාට ඒක හොඳට පුරුදු කරගෙන මගේ හිත නැත්නම් භාවනා යෝගාචරයේ හිත යන්නේ රූපේ පැත්තරද අරූපේ පැත්තරද කියලා කට වචනයෙන් අල්ලා ගන්න ඕනේ. එක සැරයක් අල්ලා බෑ. දෙතුන් සැරයක් කරන්න ඕනේ. ඒ නිසා සමහරු වාද කරනවා මෙච්චර රූප ලෝකේ විඳපු එකනා අරූපෙට ගියාට පස්සේ අනිවාර්යෙන් සතුට වීතු නැද්ද කියලා. එහෙම නැත්නම් අරමුණක් නොදැනී සිටීමේදී අනිවාර්යයෙන්ම සතුට වීතු නැද්ද කියලා. ඇත්තටම සතුට වෙන්න පුළුවන්. මොකද ලොකු භාවනාවේ ප්‍රයෝගයක්. ප්‍රතිපත්තියේ දියුණුවක් කෙලෙස් අඩු තත්ත්වයක්. නමුත් ඒකෙට එන කනගාටු තමයි ඒක නැති වෙච්ච වෙලාවේ කනගාටු වෙනවා. අර තිබිච්ච විවේකේ නැති උනායි කියලා කනගාටු වෙනවායි කියලා කියන්නේ ඒක හොඳයි. ඒකේ අභාවයේ දුක. එතකොට පේනවා ඒ විවේකයෙන් සද්දයක් ඇහිච්ච ගමන් සද්දෙට වෛර කරනවා. අර තිබුණු විවේකයට ප්‍රේම කරනවා. හිතවිල්ලක් කරනවා හිතවිල්ලට වෛර කරනවා. විවේකයට ප්‍රේම කරනවා. ඒකෝට පේන තියෙනවා. ඒකට මනාපේ නිසා ඒකෙන් තොරවීම දුකක් පාටපත් වෙනවා. එතෙන් රූපෙට ප්‍රිය කරන එක නම් ආරූපෙට බය වෙනවා. ආරූපෙට චකිතයක් ඇති කරනවා, බයක් ඇති කරනවා. ඉතින් මේ නිසා මේ දෙක අතර ගැළවුමක් නැතුව තමයි බුදුජානනාංශය පහළ වෙන්න ඉස්සෙල්ලා නිව සංඥා නාසඤ්ඤායතන කියන තැන අවසාන වශයෙන් මිනිස්සු බාර අරන් තිබුණින් එහාට යන්න බෑ කියලා. සංඥා ඇතිත් ඇති නැති නැහැ. මෙතන ඇත්තටම රූප සහ අවකාශය නෙමෙයි තියෙන රූප සංඥාව සහ අවකාශය පිළිබඳ සංඥාවක්. මේ දෙක අත්දකලා මේ දෙකේදී කොහොමද ක්‍රියාවත් වෙන්න ඕනේ? මොකද්ද ප්‍රතිපදාව? මොකද්ද ඉදිරියට යන්න ඕනේ කියන එක හැම කෙනාගෙම වගේ ප්‍රශ්නයක් අහන මෙන් ඉදිරියට මොකද්ද කරන්න ඕනේ කියලා. කවදාකවත් එක හිතලා ගන්න බෑ. කවදාකවත් ඒක මේ කුණු මනසකින් ගන්න බෑ. මනසක් නැතුව ගන්නත් බෑ. ඒ නිසා සරුවචනාංශයේ ඒවකට තිබිච්ච ඒ ආකාසානං ඡායතන යහපැත්තින විඥානං ඡායතනය ආකාසානං ඡායතනට යටින් සියුම් ගැටයක් ලන එකක් විදිහට තිනවා. ඒක තමයි අපි දවසේ මාතෘකාව වශයෙන් ගන්න හදන්නේ. එතකොට විඥානං ඡායතනය කරන්නේ මේ රූප පේන, අරමුණු පේන ලෝකයක්, අරමුණු නැති ලෝකයක් දෙකට බෙදලා දෙක ඝටන එක තමයි. ද්වේතාවයක් හදනවා. රූපයත් අරූපයත් නැත්නම් රූපය සූක්ෂම රූපයත් අතර දෙක බෙදලා අපේ හිත දෙපැත්තට අදිනවා. විඥාන ඡායතනය කරන්නේ ඒ දෙක එකට තියෙන මේ දෙක එකට කලවමේ තියෙන මේ දෙක වෙන් කරන්න බෑ. දෙක වෙන් කරලා රූපෙට කැමතිව අරූපෙට වෛර කරනවා අරූපෙට කැමතිව රූපෙට වෛර කරනවා. අන්න ඒ හරහා අපි යුද්ධයක් පටන් අර ගන්නවා, ද්වේතාවයක් පටන් අර ගන්නවා. අන්න ඒ වැඩේ කරන විඥාණය වැඩේ කොච්චර කරත් කරා ක්‍රියාකාරක ඇහැංගිලා කටයුතු කරන්නේ. එයා අල්ලන්න අමාරු ඒක හරියට මාෆියා කණ්ඩායමක ප්‍රධාන හොරා වගේ. එයා කවදාකවත් එයා තමයි මුළු ලෝකෙම වෙනස් කරන්නේ. මුළු ලෝකෙම ආණ්ඩු පෙරලනවා ඕන කෙනෙක් රජ කරනවා දූෂණ වැඩ කරනවා. නමුත් මිනිස්සයා කවදාකවත් හොරමුලවත් දන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් අරතියෙදි මේ විඥානීකරණ මේ සියුම් ද්වේතාවේ රූපේ ඇත්තේ රූපේ නැත කියන මේ දෙක බෙදා දැක්වීම හරහා අපි ආරවුලකට පටලවන හැටි. අපි ආරෝවකට ගන්න හැටි. පක්ෂග්‍රාහී වෙලා අරක නැත්තම් මේක හොඳයි මේක නැත්තම් ඒක හොඳයි කියලා ගැටුමක් ඇති කරන හැටි පිළිබඳව විඥානීය ක්‍රියාකාරකම් බලනවා කියන එක හරිම දුෂ්කරයි. ඒ නිසායි ਸਰවඥයිසල රූප පෙන්ලා ඒකට වේදනා පෙන්ලා සංඥා පෙන්ලා සංස්කාර පෙන්ලා අන්තිමට තමයි විඥානය පෙන්වන්නේ අර ඒක කරා එන අතරමඟදී හම්බෙන හොරමුලේ අනෙකුත් නිලධාරි ටික අඳුරන්නේ නැතුව විඥානයේ ක්‍රියාකාරීත්වය දකින්න. විඥානය කරන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක. ඇති නැති අරමුණු ඇති සහ නැති දෙක අතර දෙකක් කියලා පෙන්නේ. අරමුණු ඇති එක තියෙන්නේ නැති එකේ පාවි පාවි. ඒක හරියට මේ ශාලාව මේ හෝල් එක හයිඩ්‍රජන් බැලුම් ටිකක් පාවෙන්න ඇරියොත් අපිට පේන්නේ බැලුම් ටික විතරයි. නමුත් දවස් තුනක් ගියාට පස්සේ බැලුම් පාත් වුණොත් හුලං ගිහිල්ලා අවකාශය පේන්නේ නැහැ අපට. හැබැයි බැලුම් එතකොට නම් බැලුම් නැතිකම විතරයි අපට පේන්නේ. නමුත් බැලුම් සහ අවකාශය කියලා දෙකක් නෑ. අවකාශය තමයි බැලුම් පාවෙන්නේ. බැලුම් කියන එක අරමුණු කරගත්තොත් ඒක තියෙන්නෙම අවකාශය තමයි. මෙන්න මේ දෙක දෙකක් කරගෙන රණ්ඩු කිරීම තමයි භෞතිකවාදයේ සහ මේ උච්ඡේදවාද වශයෙන් භෞතිකවාදයයි උච්ඡේද භෞතිකවාදයේ උච්ඡේදවාදයට වැටෙන භෞතිකවාදයේ සහ මේ අවකාශයේ සදාකාලික වෙන්න ඇති කියලා මේ තියෙන පටලැවිල්ල නිසා අපිත් භවනා කරන සාමාන්‍ය වගෙන් නොදන්න කෙනත් ඔතෙන් ගියාට පස්සේ රූපේ ඇල්ලුවොත් අරූපෙට වෛර කරනවා අරූපේ ඇල්ලුවොත් රූපෙට වෛර කරනවා මෙන්න මේ දෙක එකට තියෙන දෙක ගැටලා මේ ඇතුලෙන් හටනක් ඇති කරන එක තමයි විඥාණයෙන් කරන්නේ. ඒ නිසා පුළුවන් ද මේ දෙක වෙන්න ඇරලා එකින් එකට එකින් එකට මාරු වෙන්න ඇරලා මේ පිළිබඳව ගැටුමක් ඇති කරගන්න නැතුව කම්පන වෙන ඒ ටික ඇත්තටම හම්බෙන්නේ මේ සූත්‍ර දෙවෙනි කොටසේ ආර්යනාංශලා දැකපු සත්පුරුෂෝ දැකපු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ විනීත කෙනාට තේරෙනවා මෙතෙන්ට යන්න පුළුවන් ගියාට පස්සේ ඒකට හෝ මේකට බැඳීමක් නැතුව ඉන්න තමයි බුදුජානනාංශ මේ බැඳීමක් ඇති වෙච්චාම තියෙන ප්‍රශ්න ටික කියලා දෙන්නේ. ආන්නේ ප්‍රශ්න වල ස්වභාවය හරියට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකට භාවනා විතරක් තිබිලා බෑ අසුවිරු ඥාන තියෙන්න ඕනේ. ඒ වගේම ලෑස්තියක් තියෙන්න ඕනේ. භවනාට යනකොටම කාමයේ ගවන් කරන්නට ගිහි ගිය ඇතෑදියා. ගිහි ගිය ඇතැලා මෙහි ආවට මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. කාම සංඥාව පහර දෙනවා. කාම සංඥා කියන්නේ නීවරණ ටික. gedara hitiyata වැඩි නීවරණ බලවත් වෙනවා. මොකද gedara ඉන්නකොට gedara ප්‍රශ්නනේ. දැන් මේ ප්‍රශ්න තියෙනවනේ නීවරණ බලවත් වෙනවා. ඒක කරෙන්න ඕනේ. එතකොට තමයි පේන්නේ මේ කාමයේ කියන එක gedara තුර ඉඳද්දි නෙවෙයි වද දෙන්නේ යන තැන එලවෙලව පහර දෙනවා. නීවරණ වශයෙන් පහර දෙනවා. එතකොට මේ නීවරණ නැති කරන තමයි අපි රූපයක් රූපකින්ද ප්‍රතිස්ථාපන කරන විකල්පයක් වශයෙන් ගන්න. ඒක බුදු දනංශයේ පෙන්නලා තියෙන ප්‍රතිපදාව. ඒ රූපෙට යෑම කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න එක. එතකොට අපිට වෙනවා කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ, නීවරණත් නැහැ. ඒ தත්ත්වේ මම හිතනවා මේ කවුරුත් වගේ අත්දකලා තියෙනවා. ඊට පස්සේ මේ රූපයේ ස්වභාවයක් තියෙනවා. ඒක ඇසුරු කරනකොට ඇසුරට ගෙවන් වෙන්න පටන් ගන්නවා. ඒක හුඟව දෙනෙක් හිතනවා බාධාවක් කියලා. හරියට තමන් ඉන්න පෝරකේ ලෑල් ඇදලා වගේ මැරෙයි කියලා හිතනවා. නමුත් ඒ ගෙවන් ගෙවන් කියන්නේ යන්න රූපේ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න අරූපෙට කිට්ට වෙනවා. අන්න එතනදී තමයි අපිට ඔය මේ බය, චකිත, අසරණ ගති, මේ ශ්‍රද්ධාව පිළිබඳව ප්‍රශ්න ප්‍රශ්න කර තත්වයක් එන්න පටන් අරගන්න. ඉතින් ඒ කියන්නේ මේ විඥානයේ දෙන ලණුවක් තියෙනවා. රූපෙන් අරූපෙට මාරු වෙනකොට සතිය කරනවා කියලා පෙන්වනවා. සමාධිය කරනවා කියලා පෙන්වනවා. ශ්‍රද්ධාව නැති කරලා නැගිටලා යනවා. ඉතින් කොච්චරක් කියලා දීලා තියෙනවද මේ දේ පේන දේට වැඩිය හොඳයි නොපෙනෙන දේ පේන දේ ගෙවන් කිරීමෙන් ප්‍රතිපදාව හරහා තමයි අපි මේ නොපෙනෙන දේට යන්නේ හැබැයි මේ නොපෙනෙන දේටත් ප්‍රේම කරන්න එපා. පේන දේ නැති කිරීමට සාපේක්ෂව ප්‍රතිස්ථාපකයක් වශයෙන් ගන්නවා ඇර. ඒ නිසා මේ පෙන ඒ ඊට පස්සේ නොපෙනෙන දේෙන් බේරෙන්න කරන්න තියෙන්නේ ආයේ පේන දේ ආපුවට කලබල වෙන්න එපා. පේන දේ නොපෙනෙන දේ නැත්තම් රූපේ සහ අරූපේ අතර තියෙන මේ දෙක වෙන් කරන්නට වෙන් කරන්නේ නැතුව දෙකම එකිනෙකට ප්‍රත්‍යක්ෂ සාපේක්ෂ වෙලා තියෙන්නේ කියලා බාර ගන්න කෙනාට ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට සදාචාරයට මොකද වෙන්නේ කියලා. හොඳ නරක දෙකට සමව සලකන්න වෙනවා. හරි වැරදි දෙකට සමව සලකන්න වෙනවා. ඇති නැති දෙකට සමව සලකන්න වෙනවා. දුක සැප දෙකට සමව සලකන්න වෙනවා. යසස ආයස දෙකට සමව සලකන්න වෙනවා. ඉතින් එතෙන්ට යනකම්ම සීලය සහ සදාචාරය අවශ්‍යයි. ඔතනින් එහාට යන්න බැරි සදාචාරවාදයට යන්න බෑ. මොකද යාට බෑ හොඳ නරක දෙකට සමව සලකන්න. එයාට බෑ වේදනාවටයි දුක් වේදනාවට සැප වේදනාවට සමෝසල ගන්න. එයාට බෑ රූපේ ඇත්ත නැයි නැත්තනයි දෙක එක හැම වෙලාවෙම දෙකම එකට තියෙන්නේ බලන දේ යනවා වෙනස් වෙන එක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නාට ඊතරින් එහාට තියෙන ගමන හරිම ගැඹුරුයි. ගැඹුරු හේතුව මේ දෙකම එකයි කියලා එකේම පැතිකඩ දෙකක් කියලා විඥානයේ විසින් දෙකට බෙදලා පෙන්නුවාට එහෙම දෙකක් මේකේ නෑ. දෙකේ එකයි. කියන එක තේරුම් ගන්න තියෙන අපහසු. අපි දන්නවා ගංගානංගගේ තියෙන මුරුදු ජලය මොහොතට ගියාට පස්සේ ඒක මිරිජයක් කරදියක් පාටපත් වෙනවා. එතකොට ගංගානංගක නැති වෙනවා. මොහොතක් ඉතුරු වෙනවා. නමුත් ලෝකේ තියෙන ජලය දිහා අරගෙන බැලුවොත් ගංගානංගයේ තියෙන ජලයමයි මොහොතේ තියෙන ජලය මේක වෙන් කරන්නේ මේ ජල චක්‍රයමයි එක් කරන්නේ ජල චක්‍රයමයි එකතු කරනකොට අපිට ගංගානංගඟ නැති වෙනවා නාම ඒ නාමකරණේ නැති වෙනවා මුහුදේ දිය වෙනවා වගේ පෙනුනට ආයශරය මුහුදෙන් ගංගානංගඟ හදනවා මෙන්න මේ චක්‍රය දිහා බලනකොට මේ චක්‍රයක් වැඩ කරන ජල චක්‍රය කැල්සියම් චක්‍රය ආහාර දාමේ හැම එකම වරක වෙන් වෙනවා ආය ලඟ වෙනවා හැබැයි සමස්තය ඇතුලේ තමයි මේ වෙන්වීම සහ ලංවීම සිද්ධ වෙන්නේ එතකොට ඒකේ වෙන්වීම දකින්න විඥානය කැමති නැහැ විඥානය හැම වෙලාවෙම ඒ දෙක ගැටලනවා. එක්වීම පෙන්නකොට සමුදේ පෙන්න පෙන්න ලස්සන කතන්දර ගොතනවා. ඒ නිසා ආකාසානංචායතන තියෙන විඥානංචායතනේ බලන්න ගියාම අපිට තේරෙන දෙයක් තමයි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ විඥානය කරන්නේ මේ එකට ඉන්න දෙන්නේ දෙකට බෙදලා ඒකෙන් රණ්ඩුවක් ඇති කරන්නේ. ඒක තමයි දෙකට බෙදලා ආණ්ඩු කරනවා කියලා සුද්දට අපි කියන්නේ. සුද්දගේ දේ ඉස්සෙල්ලා අපේ හිතේමයි තියෙන්නේ. ඒ නිසා පිටත ඇති වෙන මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය අධිරාජ්‍යවාදී ක්‍රමයේ අත්‍යවශ්‍ය අංගයක්. ඒක ඇවිල්ලා තියෙන්නේ විඥානය ඇතුලේ. ඒක නිසා අපට දුක් වේදනා සහ සැප වේදනා දෙකටම දුක් සැප කියන විශේෂණ පදේ නැතුව වේදනා කියන පදයට අඩු කෙරුවා නම් විඳවන්න වෙනවා. උණුසුම සිසිලස දෙකටම අපි තේජෝ කියලා කියනවා වගේ. උණුසුම සිසිලස දෙක සම්පූර්ණ විරුද්ධ ධර්ම. දැන් දෙකම එකතු කරලා තේජෝ කියලා කියනවා. බරගතියට හැලුවට දෙකටම එකතු කරලා පාඨවි කියනවා. ඒ වගේම වේදනාවේ සැප දුක දෙක දෙකම එකතු කරලා විඳිනවා කියන එක විඳීමක් කියන එක ගන්න අපි කැමති නැහැ. මොකද විඳීම හැම වෙලාවෙම සැප විඳීමක් වෙන්න ඕනේ කියලා අපේ විඥානය අපි වෙනුවෙන් ආණ්ඩුවෙන්පත් කරන නීතිඥයෙක් වශයෙන් නඩුවර කතා කරනවා. ජය පරාජය දෙකෙන් ජය විතරක් තියෙනවා. යසස හයස දෙකෙන් යසස විතරක් තියෙනවා. නැත්නම් ආයස ඒක හතුරට යන විරුද්ධ කාර්යයට අපිට තියෙන යස විතරයි කියලා මෙන්න මේ ගතිය එනකොට කොච්චරක් භවනා කරලා කොච්චරක් සූදානම් මනසකින් යන්න ඕනේද මේ වේදනාවට නන් දෙකක් දානවා විඥානේ දාලා එකක් අල්ලන එකක් අතාරින නාමකරණයක් නැත්තම් සංඥාකරණයක් නැත්තම් වේදනාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒ එන ශරීරයේ ඉන්න මිනිස්යාට දුකක් දෙන්න හෝ සැපක් දෙන්න ඒක සැපක් දුකක් වඩටපත් වෙන්නේ ඒ පුද්ගලයාම විසින් විඥානයේ මෙහෙවීම අනුව නාමකරණය හරහා සංඥාකරණය හරහා ඒක නිසා යමක් සංඥා කරගන්න බැරි මට්ටමේ තියෙන එක බැලීම සංඥාස්කන්ධ භාවනා කියලා කියන්න පුළුවන්. ආස්වාසිය ආස්වාසයක් වෙන්නේ ඉස්සෙල්ලා කොතන ඉඳලා කොතන ඉඳලා දාවේ. ප්‍රස්වාසය ප්‍රස්වාසයක් වෙන්නේ ඉස්සෙල්ලා කොතන ඉඳලා දාවේ. බබෙක් අපි ඉපදිටමු ඉපදිච්ච ගමන් නාමකරණ ඉස්සෙල්ලා මැරලා යනවා කියලා. ඊට පස්සේ අසල මැරනවා කියන්න බෑ. මතකෙත් නැති වෙනවා. අපිට එහෙම ළමයි කිපුදුන බවත් මතක නැහැ. මොකද ළමයි නාමකරණය කරලා නැහැ. මේ නාමකරණයෙන් තමයි සියලු දුක් හටගන්නේ. නමුත් නාමකරණය කියන සංඥාව විඥාණයෙම දරුවේ. ඊට පස්සේ සංඥා විඥාන දෙක අතර තමයි සංජානාති හැඳිනීමක් කරනවා. ඒ හැඳිනීම අනුව තමයි අපි පුද්ගලයෝ හතුරෙක් මිතුරෙක් කරගන්නේ ආස්වාස් ප්‍රසආසය හොඳ නරක කරගන්නේ අන්න ඒක සංඥා රූප වේදනා සංඥා අල්ලගෙන ඒ අනුව සකස් කිරීම සංස්කාර මට්ටමට ගිහිල්ලා කොයි වෙලාවක හරි භාවනාදී පරියංකේදී කිසිම සංස්කරණයක් නොකරන අදිෂ්ඨාන කරගන්න. ඊටමද මොනවාක්වත් කරන්නේ නැතුව ඇති දේ බලන්න යන්න නම් ඊට ඉතර රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. තිබුණොත් විතරක් තමන්ට පట్టල වාඩි වෙලා මේ කයට මොනවත් නොකර වෙන දේ දිහා බලන් ඉන්නවා කියනකොට අපි අපි කියනවා අසංස්කාරිකව චේතනා විරහිතව සිදුවෙන දේ බලන්න කියලා. ඒකට විඥානය කොහොමඩක්වත් කැමති නැහැ. එතකොට විඥානයේ තියෙන කටලකම අහුවෙනවා. එයා කරන්නේ එන දේට නමක් දාන එක. ඒ නිසා සතිය පිහිටුවනකොට සංඥා පදට්ඨාන නම් කර කර නම් කර තමයි සතිය පිහිටවන්නේ. නමුත් සතිය යම්මචි මට්ටමට ආවට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අතාරින්න වෙනවා. දෙවෙනි දිහාට යනකොට විතක් ਵਿਚාර දෙක අතහරින්න. ඊට පස්සේ අනායාසයෙන් භාවනා යන්න දෙන්න වෙනවා. ඉතින් කොතෙන්ට යනකම් නාමකරණය කරන්න ඕනද කොතෙන්ට යනකම් නාමකරණය අතාරින්න ඕනද කියන එක මේ විඥානය විසින් අපිට උගන්වන්නේ නැහැ. එයා ඒක ගැන්නුවොත් එයාගේ හොරමුලේ හොරනායක අහුවෙනා වගේ මේ විඥානය ප්‍රතිෂ්ඨාව ලබන්නේ රූපේ වේදනා සංඥා සංස්කාර අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් රූපය අරූපයක් පාටපත් කරගෙන වේදනා සැප දුක් දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාව කරගෙන සංඥාකරණයක් නොකර ඉඳ අදිෂ්ඨාන කරන නිසා ඉබේ සිද්ධ වෙන්න ගන්නවා කියලා ඒකට කියන්නේ. අනායාසයෙන් සක්මන වෙන්න ගන්නවා මෙනෙහි කිරීමක් කරන්න නැතුව උනත් යන්න පුළුවන්. පරියංකේදී සමතවත්තෙන් බලනවා දෙවෙනි ධ්‍යාන ගියාම විතක්ක ਵਿਚාර අතහරිනවා වගේ. යම් මට්ටමකට අවිල භාවනා භාවනා විශ්ින් යනකොට මෙනෙහි කිරීමකුත් නැතුව යන්න ගන්නවා. එතකොට සංඥා කිරීම ඊට පස්සේ සංස්කරණය තමයි සකස් කිරීම. මේ තියෙන දෙයට යන්න දෙන්නේ නැතුව මේක දියුණු කරන්න හදනවා. වේගය අඩු කරන්න හදනවා. අර පැත්ත තෝරනවා, මේ පැත්ත තෝරනවා. හැම එකකින්ම තමන්ගේ ස්වච්ඡන්දේ ක්‍රියා කරනවා. අනේ ස්වච්ඡන්දේ පැත්තක තියලා සංඥා පැත්තක තියලා මේක වෙන දේ දිහා බලන් හිටියොත් ඒකට කියනවා විඥාණයට පිහිට ආධාර නැති වෙනවායි කියන්නේ. විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනවා. ඒක තමයි අපි ඔය මේ අත්තිරාග සූත්‍රය කියන එකෙන් එදා ඔකට කරන දේ ස්වාමීන් වහන්සේ පෙන්වුවේ. ඒකේ පැති දෙක තුනක් ඒ ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකයෙන් උද්දෘත කරලා පෙන්නවා සිව්මැදුරු කවුලුවක දකුණු දිසින් ඉරපායන නැගෙනහිර දිසින් ඉරපායනකොට කොහෙද හිර රශ්මිය වදින්නේ කියලා බුදුරජාණන් එතකොට ඒ සංඝයා වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ බටහිර පිටියේ වැටෙනවා කියලා. ඒතකොට කියන හොඳයි මහන්නේ බටහිර එතන පිටියක් නැත්තම් ඒ ආලෝකෙට මොකද වෙන්නේ? ඒ ආලෝකේ බිම වැටෙනවා. පොළොවේ වැටෙනවා. එතකොට එතන පොළොවත් අයින් කෙරුවොත් ආ එතන වලක් වතුර හත් මන්තුවේ වතුර වැටේ. වතුරත් නැති වුණොත් ආලෝකේ වැටෙන්න තැනක් නැහැ. ආලෝකේ නොපෙනී යනවා. එහෙම නැත්නම් හිතන්නේ ඉර පායනකොට මේන ආලෝකේ යහපැත්තේ තියෙන කවුලෝකෙන් ගියයි කියලා එළියට ආලෝකයට මොකද වෙන්නේ? අප්‍රකාශිතයි. එතකොට මේ අප්‍රකාශිත ආලෝකය තමයි අනිදස්සන විඥානයේ වශයෙන් පෙනෙන එක මොකේක හරි වැදුනොත් මොකේක හරි ගැටුනොත් ඒ ගැටෙන දේ පෙනීම හරහා ප්‍රකාශ වීම හරහා ආලෝකයක් පේනවා වස්තුවක් පේනවා. නමුත් ඒක ගැටෙන්න දෙයක් නැත්තම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් නැත්තම් ආලෝක අප්‍රකාශිත තත්වයටපත් වෙනවා. එතකොට නිකන් අවලංගුණා වගේ. මෙන්න මේ අප්‍රකාශිත තත්වයටපත් වෙන එක කටුකුරුනි සාන්තිපු අර්ථකතම අනිදර්ශන විඥානේ විඥානේ තියෙන එක නිදර්ශනේ වෙන්නේ නැහැ. ඒක ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඒක පිළිඹු වෙන්නේ නැහැ. ඒක හරියට කියනවනම් රාත්‍රී අවකාශය සම්පූර්ණ ආලෝකයක් තියෙන. නමුත් ඒක වදින්න දෙයක් නැති නිසා අන්ධකාරය අපිට පේන්නේ. ආලෝක අවකාශගත වස්තුවක් තිබුණොත් ඒක දිලිසෙනවා. මොකද අවකාශයේ තියෙන ආලෝකය. නමුත් වදින්න දෙයක් නැත්නම් ආලෝකයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. න ගාදති කියන වචනේ පාවිච්චි කරනවා. එනිසා රූපේ නම් මේ ගාදණය කියන්නේ ආලෝකයයිල වැටෙන විඥානයයි වැටෙන්නේ රූපේ ගවන් වෙන කම්ම යන්නේ. ඊට පස්සේ අරූපෙට යනවා. ඊට පස්සේ මූල කර්මස්ථානේ බාහිර රූප තියෙනවානේ. එව්වගේ විඥානේ වැදලා විඥානේ පෙන්වනවා. අන්තිමට එව්වත් ගෙවම් කරලා අන්තිමට විඥානේ තියෙනවා තමයි. නමුත් ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. පිළිඹු වෙන්නේ නැහැ. නිදර්ශනය වෙන්නේ නැහැ. අනිදර්ශන தත්ත්වයට වැටෙනවායි කියලා කියන්නේ මේ පැත්තෙන් ආපු ආලෝකය එළියට යනවා කොහේවත් වැටෙන්නේ නැහැ. එහෙමනම් ආලෝකේ නැතුණා. ඒක ආකාසාන ආකාශයේ පද මේ සකුන්තානං පදං තාන්තසං න උපේති. අහසේ ගිලෙන කුරුල්ලා ගිය පාර පේන්නේ වෙන ඕනම සතෙක් ගිය පාර පේනවා. අන්න ඒ වගේ ගිය ගමන යන්න ඕනේ සලකුණක් ඉතුරු නොකර. කපුරු පිච්චිච්ච තන හිත සම්පූර්ණයෙන්ම රූපය පදනම් කරන හිත 100%ක්ම රූපේ පදනම් කරලා ඉඳලා රූපෙට ක්‍රමයෙන් ගෙවෙන්න ගන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා රූපේ සම්පූර්ණ වුණාට පස්සේ ගෙවුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව මේක භාවනා යන්න පුළුවන් එක තැනක්. ආය රූපේ පතන්නත් එපා රූපේ ගෙවම් කරලා හම්බෙච්ච මේ ඊස්තන පිළිබඳව දැටි ප්‍රේම කරන්නත් එපා. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මෙහෙම පදනමක් නැතුව නැත්තම් අරමුණක් නිමිත්තක් නැතුව සතිය පවත්වන්න අරමුණක් නිමිත්තක් නැතුව විඥානේ පවත්වන්න සංඥාකරණයකින් තොරව දේවල් තියෙන්න පුළුවන්. ඒ මොකද සංඥාකරණය කිරීම තමයි කෙලෙසනා කියන්නේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙන කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒක නිසා යමක් උපදිනකොට සංඥාවක් ඇතුව නෙමෙයි උපදින්නේ. ආස්වාසිය උපදින්නේ ආස්වාසිය කියන්නේ හඳුනා ගන්න බැරි තරම් සියුම්ම. අන්නේ හඳුනා ගන්න බැරි තැනකදී හඳුනා ගන්න පුළුවන් තැනපත් වෙන තැන තමයි අපි සංඥාව වැඩ කරන්නේ. ඒක ගුරුසු භාවනා නොකරන එක ගොඩාක් ගුරුසු වෙනකම් හුස්ම අහුවෙන්නේ නැහැ. හොඳට භාවනා කරන එකට ඉතාලාවට හුස්ම එනකොටම පේනවා. ඒ වගේ හුස්ම ගෙවිලා යනකොටත් භාවනා නොකරපු එක නම් මගට යනකොටම දැන් හුස්ම ඉවර කියලා අතාරිනවා. ප්‍රසආසාසේ. නමුත් භාවනා කරපේ කරාට ඒක හිමීට හිමීට හිමීට තව ජවනික රාශියක් යනවා පේන. අන්නේ ඒකරසේ තමයි සතිය වැඩේ. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේක ගෙවිලා ගෙවිලා නොපෙනී ගියාට මනුස්සය නැති වෙන්නේ නැහැ. ඉතින් මේක පෙන්වන්නට ලස්සන කතාවක් බුරුම ස්වාමීන් වහන්සේ කියන එක ලංකාවේ විච් එකක් වෙන්න ඇතිලු. මේක මේකටම කියපු කොට අපු කතාවද දන්නේ නැහැ. හිඟන්නේකොයි හිඟන්නේකොයි යාළු වෙලා තියෙනවා. අරගෙන හිඟන්නේ ගැබ් බැනගෙන. ගෙත්තර පැත්තේ හිඟන්නේ කිව්වලු දැන් මෙහෙම වැඩේ මට දොළ දුකක් තියෙනවා. මට මේක සන්තෝෂ කරන්න ඕනද? එයින් කියන්න විදියක් නැහැ කිව්වලු. ඉතින් හිඟන්නේ නැති ලව් කරනවානේ. බඩ දරුගවත් මෝරවලු මට රජගෙදරින් බත් එකක් ඕන කිව්වා. දැන් ඉගන්නන්න කොහෙද උණු බත් ඉගන්නන්න කොහෙද රජබත්. ඉගන්න දැන් හරි අප්සෙට්. ඊට පස්සේ ඉතින් දැන් මේක සන්තෝෂ කරන්න තෝරන නිසා මේක ගිහිල්ලා හාමුදුර කෙනෙක් වගේ පින්නපාතේ මේ සිවුරක් පොරවගෙන ඉස බාලා දැන් පින්නපාතේ හාමුදුර යන වෙලාවක රජගෙදෙට ගියාලු. ඒ රජුරෝ කට්ටියට බෙදන ගමන් රජුරෝ උණු බෙදායි. මොකක් හරි තේරෙනවලු රජුරෝ. රජුරණ තේරෙනවා මේ මිනිස්සයා මේ අපේ පැත්තේ මිනිස්සු නේ ගුරුවරයෙකුත් නැහැ ආවා ඉතින් ආගන්තුක එනවනේ රජුර හිමීට පිටත් කරාලු දූතෙක් ඒ කියන්නේ මේ ඔත්තුකාරයෙක් මිනිස්ස මොකද කරන්න කියලා බලන්න ඉතින් මේ හිඟන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් හුඟක් ඈතකට ගිහිල්ලා අම්බලමකට ගොඩ වුණාලු ගොඩ වුණාට පස්සේ සිවුර ගලවලා දාලා අර හිඟ නැඳු බැඳගෙන අර ගෑන කන්න දීලා කළු මගේ ඥානෙ නිසා බේරුණා ඔබ මේ කාලා දරුවා වදපන් කියලා. ඔත්තුකාරය ළඟටම ගිහලා බලහිනුට ඔත්තුකාරයට හරි අනුකම්පාවක් ඇති වෙනවා. කරපු හැලේ දැන් එහෙම තමයි IS IS කට්ටියත් කරන්නේ. මෙහෙට එනකොට ඉන්නේ සිවුරක් දාගෙන ඉන්නේ. ඉතින් අපේ කට්ටිය වැඳලා දෙනවනේ පින්න පාදේ. ගඳ තේරෙන්නේ නැහනේ මෙයා ඇත්ත හාමුදුර කෙනෙක්ද නැත්තේද කියලා. රජුරුවන්ගේ ඒක තියෙනවා. රජුරුව හැම වෙලාවෙම බලන්නේ හැම කෙනෙක් දිහාම බොහොම සැකෙන් බලන්නේ. රජුරුවන් නොවන ජීවිතේ බේරගන්න. ඉතින් දැන් මේ මේ ඔත්තු කරත් හදා අපහසුකටපත් උනාලු. දැන් මේ කියපු ගමන් ගෙනලා අරුගේ ඉසගසා දානවා. එහෙම නැත්තම් දැන් ගිය කාරණාව ඇති වැඩකොත් නැහැ රජුර ඔත්තුකාරයව ඔත්තු සැක කරනවා. වෙන මොනවාද? දැන් ඔත්තුකාරයට සිද්ධ වුණාලු මේ මේ හොරත් බේරලා දරුගැබත් බේරලා මොකද කරන්නේ? ඊට පස්සේ හොඳ වෙලාවක් බලලා දෙවන්නසොන්ට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා නිකන් අර ඔත්තුව කතාව වැත්තක දාලා ඉතින් රජුර දන්නවනේ මූලක බඩු තියනවායි කියලා දැන් ඔත්තුවක් තියනවායි කියලා. ඊට පස්සේ කිව්වලු පුදුම වැඩක් නේ. පුදුම වැඩක් නේ එදායි ආඳුරු විශේෂම තමයි කිව්වා. ඇත්තමයි. ඉතින් රජුරෝ හිතානට මේක හොරෙක් කියයි කියලා. නෑ ගිහිල්ලා ගිහිල්ලා එක තැනට ගියාට පස්සේ සම්පූර්ණ වර්ණය වෙනස් වුණා කිව්වලු. වෙන දෙයක් වඩපත් වුණා කිව්වලු. ඔබ දැක් දැක්කද කියන්නේ මගේ ඇස් දෙකට දැක්කනේ. ඊ බලන්න හිතා දාන ටික දීගත් හම්බෙච්ච ලොකු වටන දෙයන්නේ. ඒ එක වර්ණය වෙනස් වුණා කිව්වා. කතාව ඇත්තනේ. වර්ණ වෙනස් වෙලා තියෙන්නේ. සංඥාවෙනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඕන දුක් වේදනාවට සැප වේදනාවක් කියලා දැම්මොත් සැප තමයි. ප්‍රසූත වේදනාව හරිම දුකක්. මාතෘත්වය ලැබෙන්නේ නැහෙනේ. ඒ නිසා ප්‍රසූත වේදනාව මාතෘත්වයට සංකේතයක්. ඒ නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියලා. මේ භාවනා කරලා එහාට ගිය විද්වතාවට විතරයි තේරෙන්නේ භාවනා කරන කෙනෙක් විඳින දුක. අනික කාටවත් තේරෙන්නේ නැහැ. යකෝ කාලා බීලා කරගන්න තියෙන මොනවද මේ තට මොනවද කරන්න බැරි දෙයකට කියලා මිනිස්සු අපහසෙට ලක් කරනවා. නමුත් විද්වත් ජනතාව දන්නවා මේ එහා පැත්තට යආගන්න කරන සටන විශේෂයෙන්ම විඥානයේ කෙලි අල්ලන එක කියන එක කොහොම ඔත්තු බලනවද කියන්න බෑ. මොකද මෙයා ඒ තරම්ම දෙකට බෙදලා ආණ්ඩු කරනවා. විද්‍යානය විජානන්ති විද්වජ්ජන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානන්ති ගුරුවම් ප්‍රසව වේදනා. වඳ ගෑණිකොට කවදාකවත් ප්‍රසව වේදනාව විඳින්න හම්බෙන්නේ නැහැ කියලා තියෙනවා. නම්බුවක් නැහැ නේද? වඳ ගෑණි කියන්නේ සමාජය විසින් පහත් කරපු જાතිය. ඒකිට කවදාවත් ප්‍රසව වේදනාවක් නැහැ. ප්‍රසව වේදනාව දැනේ අම්මා කෙනෙක් විතරයි. ඉතින් ඒක නිසා ඒ ඔර ඔත්තුකාරයාගේ වගේ ඔත්තුකාරයාට ප්‍රශ්න තියෙනවා. මුතුගටක් ගිහලා කියන දේවනාංශරි පුදුම වැඩක් උනේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මට එපා වෙනකන් ගියා. මාත් අන්තිමට ගියා ගියා යා එක තැනකට ඇතුළු වුණා. ඇතුළුනට පස්සේ වර්ණේ වෙනස් වුණා. රජ්ජුරෝ කෑවා. ඔය වාගේම අපිට පුළුවන් නම් සැප වේදනාවට දුක් වේදනාව කියලා කියන්නේ දුක් වේදනාවට සැප වේදනාව කියලා කියන්නේ ਸਰවඥාන්සේ එකතු වෙන්නේ. හැබැයි නිකම්ම නෙවෙයි. ਸਰවඥාන්සේකට උපක්‍රමයේ කියලා දෙනවා. මම මේ කතා කරන විඥානං චෛතන්‍ය තමයි. ඒකෙදි පෙන්නනවා අපේ හිත කියන්නේ හිස් තැනකට ගියා. හිස් තැන ගියාට පස්සේ දැන් මම දන්නවා මේක මේ ප්‍රතිපදාව හොඳ තැන, කැලෙස් හරි තැන කියලා ඕන එක පාට සද්දයක් ආවයි කියලා. එතකොට අපේ හිස් තැන කඩලා යනවා. අපිට තද්දත් එක තරහ යන එකනේ ජීද්ද වෙන්නේ. දැන් අර හිටියේ හිස් තැනක බව හිස් තැනදී දන්නේ සද්දයකට කැඩනවා. කැඩිච්ච ගමන් සද්දයකට ගියලා දැන් ওই සද්දයත් එක්ක උරුට්ට වෙනවා මිසක්කා මේ සද්දය අහන්න ඉස්සෙල්ලා මං කොතනද හිටියේ ඒක බාධක සංඥා ඝර්ෂණ නිරන්තරණක් කියලා වැටහෙන්නේ නැහනේ. නමුත් කවදා හරි අපි පුහුණු කරන ගියොත් සාරිපුත්තු සාංශ කියන දෙයට අහලා සද්දයක් ඇවිල්ලා හිත කරනකොට පශ්චාත්තාප නොවීඳ. අනේ දාට තේරෙයි දැන් සද්ද නිසා මං කැළඹිලා පශ්චාත්තාප වුණාට මම මේ සද්ද නිසා තමයි දන්නේ ඉඳලා තියෙන විවේකයක් කියලා. නැත්තම් විවේකයෙන් ඉඳදී විවේකේ දන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ සද්දේට ද්වේෂ නොකරන කෙනාට දැනගන්න පුළුවන් මේ සද්දෙන් මාව කුප්පලා ගත්තේ නැත්තම් මම අර විවේකිනකොට විවේකේ අඳුරන්නේ නැහැ. දැන් විවේකේ අඳුරන්නේ අවිවේකේ ආපු නිසා. ඒ නිසා අවිවේකේ නිමිත්ත පණිවිඩකාරය තමයි සද්දේ. ඒ නිසා සද්දෙට වෛර නොකර සද්ද නිසා මේකුණයි කියලා දැනගත්තොත් එකක් තමයි ආනිසංශ එන්න තියෙන ද්වේෂ නැති වෙනවා දෙක ආයසරයක් විවේකයට යන තියෙන ඉඩ වැඩි. සද්දයත් එක්ක උරුට්ටුලා නෙදුකෙම විතර මේ කවුද මේ සද්ද කිරියෝ කණටි කරන්න ඕනේ කියලා අපි ඒකට පැටලිලා ගියොත් අපිට විවේකයට යන්න බෑ. අපි හිත ඇවිස්සෙනවා. ඒකට මුල තමයි අප්‍රසාදේ. අප්‍රසාදේ ඇති නොකර ප්‍රසාදයක් පහල කරන්න පුළුවන්. මම විවේකයේ ඉන්නකොට විවේකයේ ඉන්න බව දැනගන්නම් අවිවේකයේ පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. අවිවේකයට ඇති අවිවේකයේ පෙන්වන්න ආපු දූතයා තද්ද වේදනාව හිතවිලට අප්‍රසාදේ විනෝඩ ප්‍රසාදයක් ඇති කරන්න එක තමයි හිඟන්න වෙනකොට කියනවා ඒ මිනිස්යාගේ වර්ණ වෙනස් උනායි කියනවා. හිඟ මේ මේ හාමුදුරු සිවුරු සිවුරු ගලවලද ඒක හිඟ නැන්දුවක් අඳගත්ත දෙවෙන්නාන්සි කිව්වනම් රජුරෝ මරනවා. කිව්වේ වර්ණ වෙනස් උනායි කියලා අන්න වගේ ඒ කරදර කරන වේදනාව හිතවිල්ල සද්දය ප්‍රමෝදයට හේතුවක් කරගත්ත දවසේ අපිට තේරෙනවා පැමිණි දුක් පැණි රහයි කරගන්න එක අපි මෙතෙක්කල් කාටද චෝදනා කරේ එතන පැහැදිලි චෝදනා කරනකොට සද්දෙට හෝ සද්ද ඇති කරන එකට ආත්මයක් දෙන්න වෙනවා. ඒකෙන් Tamanටත් ආත්මයක් දෙන්න වෙනවා. ඒකල කියනවා මං භාවනා කරන එක නාරයක සද්ද කරන එක ආරයක සද්ද කරන එක ආරණ්‍යයට ගැලපෙන්නේ මට නම් නම්බුවක් දෙන්න ඕන ඔටුන්නක් දාන්න ඕන මම හොඳයි කියන්න ඕනේ. මෙන්න මේ ආත්ම සංඥා මොකොත් නැතුව මේ සද්දේ කරදරේ නිසා තමයි මං හිටපු විවේකේ දන්නේ කියලා දැනගත්තේ සාපේක්ෂව කියලා. සද්දේට කරදර නොවි ආයත් විවේකයට යන්න ගියොත් ඒතං සන්තං ඒතං පණිදං යද්දං උපේක්ඛා කියලා අර ඊටපතන්ට යන්නත් පුළුවන්. ඒකට ආනිසංස රාශියක් තියෙනවා. අර දුක දෙන දේ සැපක් බවට පත් කරගන්න. ඒක භාවනාව නෙවෙයි. ඒකට ණය විපස්සනාව කියලා කියන්නේ. තර්කයක්. අනුමාන ක්‍රමයක්. ඉතින් මේක තමයි දිග්ගතුම සරුවචනාංශේ උගන්වපෙක සාරිපුත්‍ර සාංශේ ඔය පමාදේ න කම්පතිචි සති බලං කියලා. පමාදයට වඩනවා කියලා කම්ප වෙන්න එපා. කම්පා වෙන්නේ නැතුව හිටියොත් ආයේ සමාධියට යන්න පුළුවන් සතියට යන්න පුළුවන් කම්පා වුණොත් ඒක දිගේ පටලැවිලා කතන්දර ගොතාගෙන හතුරු හදාගෙන ලොකු කෙලසිල්ලක් ඇති වෙනවා ඉතින් ඒ නිසා මේ විඥානය අපිට දෙන්න හදන කරදරකාරයා විඥානය අපිට දෙන්න හදන නඩුවට දෙන විරුද්ධ පැත්තේ සාක්ෂිකාරය තමන්ගේ පැත්තේ සාක්ෂිකාරය කරගන්න. ඒක ඥානද්ද සඳහන් කරනවා. හොරුම නම් ඔක්කොම අහුවෙලා තියෙන්නේ. අපිට ඔප්පු කරගන්න බෑනේ. උන් එක එක්කත් එකාට විරුද්ධව කතා කරන්නේ. ඒතකොට රජ්ජුරෝ කියනවලු උඹලා එකෙක් ඇත්ත කිව්වොත් ඌට නිදහස දෙනවා අනෙක් සේරම මරනවා කියලා. ඒතකොට පණ තියා ගන්න ඕනේ කරන තමන්ගේ හොරු කණ්ඩායම විරුද්ධව තාක්කි දෙනවා. එයාට කියනවා රජේ සාකි කරු කියලා. ඊට පස්සේ එයාට පොරොන්දුවක් දෙනවා රජේ උඹ උඹත් හොරු කියලා හිටියා උඹත් වරද්දකාරය උඹ ඇත්ත කියපු නිසා ඇත්ත නෙමෙයි. රජේට පක්ෂව සාක්ෂි දීපු නිසා දඬුවම් කරන්නේ නැහැ. ඒ වගේ ගිවිසුමක් රජයට දෙනවා. ඒක තමයි අයෝනිසෝමනසිකාරයෙන් හිටපු මේ හොරා රජුරෝ කියනවා මම ඔබට ජීවිත දාණය දෙනවා ඇත්ත කියපන් කියලා. ඒකට ඒ හොරා අනිත් ඔක්කොගේ විතර කියනවා. කීපේ ඔක්කොම මරනවා. මේ හොරා ඉතුරු කරනවා. අන්නේ වගේ අපේ හිතේ තියෙන මේ ෂටගතිය හරව ගන්න නැණි පැත්තට හරවගෙන මේ විඥානේ අපිට දෙන්න හදන මේ ලනුව දිහා බලලා මේ දෙකක් කරගෙන වද වෙන්න හදන දේ දෙකක් කියන්නේ නැතුව දුක් වේදනා සැප වේදනා කියන තු වේදනා කියන තැනට බස්ස ගන්න. උණුසුම සිසිල් දෙක කඩන්න නැතුව තේජෝ කියන තැනට බස්ස ගන්න. බරසා හැලු දෙක කියන වෙනකොට පාඨවි කියන තැනට බස්ස ගන්න. ඒක දෙකම තියෙනවා. එතකොට ඒකට නඩු දාන්න බෑ. පාඨවියේ බර වෙනකොටද හොඳ සියුම් වෙන හොඳ කියන කේ වෙලාව හැටියට අපේ තියෙන මානසිකත්වයේ පාඨවි කියන දෙකම. අන්නේ විදිහට මේ දෙකක්ව පාතින දේ එකක් දෙකට බෙදලා පොල් ගෙඩිය ගෙඩිය පිටින් තියෙනකොට ඇස් පැත්තක් අටු පැත්තක් නැහැ. පැලුවට පස්සේ මේක ඇස් පැත්ත මේක උල් පැත්ත වෙනවා. මෙන්න මේ බලන්නේ නැතුව ගෙඩි පිටින් ගැනීම ප්‍රභවය එහෙමම කලල් මට්ටමේම තියෙන එක නම් නාමකරණයක් නොකරන එක විභා බෙදල් පාවිච්චි කරන්නේ නැතුව ගන්න ගියාම මේ ජීවිතේ රණ්ඩුව කියන එක ඉදිරිවාදිකම කියන එක දෙපිලක් බෙදලා රණ්ඩු කරනවා කියන එක නැති වෙනවා. ඉතින් මේක තමයි යථාර්ථවාදිකමට සාමය කියලා කියන්නේ. කට්ටි වාදයෙන් අයින් වෙනවා. නිකාය වාදයෙන් අයින් වෙනවා. පංගු peerුවෙන් අයින් වෙලා උඹත් එකයි මාත් එකයි කියලා කියනවා. ඉතින් එහෙම කියා ගන්න පුළුවන් උනේ සාස්ෘණ වංශ නමක් විදිහට බුදුහාමරන් විතරයි මම මිනිස්සෙක් කියලා කිව්වේ. වෙන කිසිම කෙනෙකුට කියා ගන්න බෑ. ඒගොල්ලෝ කිව්වේ මම දෙවත්වේ මම දෙවියන් ආශිර්වාද කරපු කෙනෙක්. උඹලට මං එන තැනට එන්න බෑ. මම විශේෂයි. උඹලා මේ හුදි ජනතාව. මම දෙවත්වේ. බුදුහාමස මොන જાතියින්වත් දුන්නේ නැණේ කරන්න. දැන් මේ බුද්ධ ආගමක් හැදුනට පස්සේ තමයි බුදුහාමතු උඩ තියලා පුදුමාකාර දේවත්වයක් ආරූඪ කරගෙන බ්‍රහ්මත්වයක් ආරූඪ කරගෙන බුදුරජාණන්සේට මේ වන්දනමාන කිරීමෙන් ඒක පාඩුවක් නෑ වන්දනමාන කරන්න ඕනේ. නමුත් වෙන් කරගත්ත ගමන් ඒක නිවන බුදුහාමරණ අපිට බෑ. අපි ඇවිල්ලා පුරුතඥයෝ අපි හුදි ජනතාව අපිට කරන්න බෑ කියලා අපි විහිං පල්. නමුත් ආරම්භක තේසි වශයෙන් මට දෙන්න මේකයි. ඒ නිසා නිබ්බාන සබ්බතෝ පබං කියන හාත්පසම ආලෝකය කියන එක තමයි කියන්නේ. මට හිතෙනවා හිතුවක් ආරමුණ කියන්නේ සබ්බතෝ පබවං කියලා කියන්නේ සියල්ලෙම සියල්ලේම ආරම්භ විඥානය. හොඳ දේ හෝ නරක දේ. බුදුහාමරගේ විඥානය අපේ විඥානය කියලා වෙන් කරන්න බෑ. එකම විඥානේ වෙන් කරගත්ත ගමන් පෘ탁 පෘ탁. කොටස් වෙනා මේ සමස්ත විඥානයක් තියෙනවා. අඳුරගත්තොත් මම වෙනයි කියලා ඉතින් රණ්ඩු සරුවලේ. නෑ ඔක්කොම දැන් අපේ අපි සංඝයා කියලා කියමු. මේ සංඝයා වහන්සේ නමක් අතින් වැරදක් වුණොත් මරන්නේ. මොකද උනේ කියලා ආලය බේරලා ය හදලා ගන්න එකනේ තියෙන්නේ. පණ්ඩිත සංසි කියනවා පවුලේ සහෝදරෙක් වැරදි වැඩක් කරනවා. අනික කට්ටිය එකතුල මරණ තීන්දුව කරන්නේ නැහැ නේ. හදලා ගන්නනේ බලන්නේ. එච්චරයි විඤ්ඤාණයට දෙන්න තියෙන උත්තරේ. මොනම විදිහකින් හරි අපි වෙන් කරුවෝ ගම මේ හරි වැරදි හොඳ නරක සාධාරණ අසාධාරණ හැම වෙලාවෙම විඤ්ඤාණය දෙනවා. ඒ වැරද්ද මගේ කොටසක් කියා ගන්නවා. එතකොට ඒ හොඳට මේ විපස්සනා භාවනා කරපු මේ හිරකාරයෙක් ගෝයන්කා සිස්ටම් එක කරලා කිව්වලු ලෝකේ කොහේ වැරද්දක් වුණත් ඒකට මම වග කියන්න ඕනේ. ඒ වැරද්ද මට ආරංචි වෙන්නේ මම මේකට සම්බන්ධයි. ඒක නිසා ඕන කෙනෙක්ගේ වැරද්දක් මගේ වැරද්දක් ඒකේ යුතුයකම මට තියෙන එක පිළියම කරන්න. ඒ වැරද්ද හැංගීම ගත්තොත් මට පිළියම් කරන්න පුළුවන්. මේ වැරද්ද මේ මිනිස්සේ ඇයි එහෙම කරේ? නෑ නෑ ඌ මරන්න ඕන කියපු ගමන් අපිට කාදාත් පිළියම්ින් නෑ. අපි ඊට පස්සේ ඩෙප්ලබ් බෙදලා අපි ෆිනිෂර් කාර්යනයි කට්ටි විත්ති කාර්යනයි. එහෙම නෙවෙයි. මේ වැරද්ද මගේ කවුරු කෙරුවත් ඒක මම වගේ කියන්න ඕනේ කියලා ඒ වැරද්ද කරපෙන්න නෑ ප්‍රශ්නෙන් බැලුවොත් පැත්තෙන් බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් මේ මානසිකත්වයට වැටුනොත් ওই විදිහට තමයි තීන්දුව වෙන්නේ. ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා මේ අනුන්ගේ පව් බාර ගන්නවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපිට මේ හැඟීමක් ඇති වෙනවා නම් අපේ සමාජයේ ජීවත් වෙන හැම සමාජිකයෙක්ම හිතින් එකයි කයෙන් වෙනස් කියලා. ගෝසිංග වනේ හිටපු තුන් දෙනා වගේ බුදුරජාණන් සඳහන්කට ස්වාමීන් වහන්සේ අපි තුන් දෙනා එක හිතින් ජීවත් වෙන්නේ කය තුනක්. අපි කතා බතා කරන්න ඕනේ යාට හැරෙනකොට යාට ඕන දේ මට තේරෙනවා මම ගිහිල්ලා උදව් කරනවා කතා කරන්නේ නැහැ. කයියේ නැහැ. අඬහැරේ නැහැ. වැඩේ. ඉතින් ඒකට බුදුරජාණන්ට සාන්තියක් ඇති වෙනවා මොකද බුදුරජාණන් එතෙන්ට වැඩි ඒ පාර්ලිය වනේ ඉඳලා එතන ඉන්න රංගයා කොයි වෙලාවෙත් රණ්ඩු. වැසිකිලි භාණ්ඩේ වතු වාදිනේ වතුර ටිකක් ඉතුරු නැයි කියලා මැරෙන්න ගහ ගන්න විනයවාදී ධර්මවාදී කියලා බුදුන්සේ දෙසරයක් කිව්වා. ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ නෑ නෑ නෑ. ඒක ලේසියෙන් වෙන්න බෑ. වැසිකිලි වතුර තිබ්බොත් වාදී වතුර තිබ්බොත් මදුරු හැදෙනවා. මදුරු හැදෙනවා ඩෙන්ගු හැදෙනවා. ඩෙන්ගු හැදෙනවා භයානකයි. ඒක රජයෙන් ඇවිල්ලා දඩ ගන්නවා. එනද වතුර ඉතුරු කරන්න බෑ. ඉතින් අර මම වතුර හැදෙන්න පැය 6ක් නතර වුණොත් ඊගා මනුස්සය ගන්නකොට වතුර ටික ඉවර වෙනවානේ. තමුසලා මොනවද මේ විනය හදන්න දෙන්නේ කියලා. නෑ නෑ නෑ තමුසලා ධර්මය දාගත්ත විනය දන්නේ. අර මේ තමුසලා ධර්මය දාගත්ත විනය දන්නේ. ඕන්න රන්න. බුදුරජාණන්සට කියනවා අන්තිමට ඒ දෙපිරිස භාග්‍යතුන් වහන්සේ මේ කරදර වෙන්න එපා. අපි විශ්න ගන්න භාග්‍යතුන් වහන්සේ පැත්තකට වෙන්නයි කියලා. කොච්චර ඔලමුණද කියලා බලන්න. ඒ දෙපිරිස බීච කට්ටිය කියනවා භාග්‍යතුන් වහන්සේ මේකට වෙලා ගන්න එපා. ඒක අපි විසඳ ගන්න ඉතින් සර්වඥාන්සේ පිටත් වෙලා යනවා. පස්සේ කුසල රජු ඇතුළු කට්ටියව කතා වෙලා කන්න දෙන්නේ නැතුව අතාරින. ඔච්චරයි ඔය රණ්ඩුවට තියෙන එකයි. වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. කොයිද සර්වඥාන්සේ කියේ සර්වඥාන්සේ කිය තරහ වෙලා. අපේ වචනේ කියන. ඔක්කොටම මුල බොණේ කා කියලා බයිනවා කියලා බයිනවා ලොකු අක්කා ඒ නිසා මම යනවා යන්නට එනවද මා එක්කා කියලා යෝනික තරහ වෙලා යනවා. කන්න නැති උනට කට්ටිය එකතු වෙලා බුදුරජාණන්සේ හොයාගෙන එනකොට යන්නේ ගෝසිංග වනයේට ගෝසිංග වනයේ අනිත් පැත්ත කියනවා අපි තුන් දෙනා ස්වාමීන් වහන්සේ හිත එක හිතින් ජීවත් වෙන්නේ කයින් වෙනස් වෙලා මේ එක හිතට දැන් කාලේ දාලා තියෙන නම තමයි යුනිවර්සල් කොන්ෂස්නස් පොදු මනසක් අපිට තියෙන්නේ එහෙම නැත්නම් බටේට මානසික විද්‍යාව කිව්වා උඩු හිතෙන් වෙනස් වුණාට යටි හිතින් අපි සමානයි කියලා ඒ කාල්මා මේ ෆ්‍රොයිඩ් මේ උඩු හිතේ ඉඳලා යටි හිතට යන මාර්ගයේ කැපීම තමයි කිව්වේ රූපේ ගෙවම් කරනකොට පේන අරූපෙට අවදි වෙන එකට කිව්වේ උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් කපනවා කියන. ඒකේ යටටත් යන ආය උඩට එන. ආයටට යන ආය උඩට එන. ඊට පස්සේ පස්සේ ආපු කාල්ජුන් කතා කරලා කිව්වා උඩු හිත වශයෙන් අපි රුචර්ජිකම් වෙනස්, ඥාන පිරිම වෙනස්. යටි හිතින් අපි ඔක්කොම සමානයි. ওই මොනවාක නොදෙන තැනට ගියාම බුදුහාමුදුරුත් එතන තමයි ඉන්නේ. මමත් එතන තමයි ඉන්නේ. ඒක නිසා එතෙන්ට යන්න ඕන නම් බුදුන් කවුද කියලා දැනගන්න ධර්මයේ මොකද්ද කියලා දැනගන්න මේ දන්න ශේෂ්ත්‍රේ පන්නන්න. පන්නලා නොදන්න ශේෂ්ත්‍රයට ගිහිලා සද්ධාවෙන් ඉන්න එතෙන්ට වෙලා. සීලය රැකලා ගන්න. ඊටේ තියෙන බව දැනගන්න. සතියෙන් ඉන්න බලන්න නොදන්න ශේෂ්ත්‍රේ ඉන්නේ කියලා. එතනයි නිවන තියෙන්නේ. එතෙන්ට යනකොට පේනවා අපි කොච්චර අසහනකාරී වෙනවද කියලා. මේ දන්න කුණුහරුපේ හොඳයි, දන්න ආතතිය හොඳයි, දන්න ගෑණි, දන්න යකා හොඳයි, නොදන්න යකාට වැඩිය කියලා. අපි මේ දන්න දේ හරහා දන්න දේ නරක නිසා නෙමෙයි මම මේ කියන්නේ. දන්න දේට නොදන්න දේට වඩා ප්‍රිය කිරීම නිසා අපි දන්න දේට ඉබේ ඇදලා යනවා. ගිය ගමන් උදේට කසපාර 100යි, දවල්ට කසපාර 100යි, රාට කසපාර 100 වගේ විඥානේ පහර දෙනවා. නොදන්න දේටත් ඒ වගේම ඉඩ දෙන්න. ඒකට දන්න දේට කියන්නේ ඔබ බම්බු බබා. මම යනවා මේ. ඒක නැතුණයි කියලා ආයෙ දන්න දේට යන ප්‍රශ්නයක් නැහැ. නොදන්න දෙයට කියන ඔබ බම්බු ගහපන් මම යනවා දන්න දෙයට කියලා. මෙන්න මේ දෙන්න එක ටිකක් අහුවෙන්නේ නැතුව එකනා එකනාට සාපේක්ෂ වීම තමයි මේ විඥානය පුහුණු කරනවා කියලා කියන්නේ සැප වුණත් දුක වුණත් ජය වුණත් පරාජය වුණත් යසස වුණත් ආයස වුණත් අඩු ගානේ මූලධර්ම වශයෙන් තේරුම් ගන්න කියලා. ඉතින් මේකට මේකෙන් නම් ධර්ම දේශනා හමාර කරන එක හොඳ නෑ. නමුත් කියන්න පුළුවන් මේකට පස්සේ Hindu ආගමේ අද්වෛතය කියලා වචනයක් හදාගත්තා. ද්වේතාවය කියන එක බුදුජානනාංශයෙන් පෙන්වන විඥානය යන්නේ සෙල්ලම ද්වේතාවය හරහා. අරගොල්ල අද්වෛත වේදාන්තය කියලා එකක් හදුවා. දෙක එක් වෙන් වෙන්න ඉස්සලා තියෙන తত্ত্বය අද්වෛතය. ඒක තමයි නිවනට නැත්තම් විමුක්තියට කිට්ටුම තැන කියලා. ඒ ගැටේ තාම බෞද්ධයට ගලව ගන්න බැරි වුණා. ශංකරාචාර්ය ගැහුවේ ඉන්දියාවේ සම්පූර්ණම බුද්ධ ධර්ම විවර කරා. බුද්ධ ධර්ම කියන්නේ දෙක දෙක වෙන් කරගෙන යන්නේ කියලා අන්තිමට කියනවා දෙක තියෙනකන් දුකයි ද්වේතාවේ තියෙනකන් දුකයි. ඒ විඤ්ඤාණයට ප්‍රතිෂ්ඨාවක් නොලබන විදිහට රූප වේදනා සංඥා සංකාර ගෙවන් වෙනකන් ඉන්න. ඒකලා අලුතෙන් බිහි කරන්න එපා. පැල කරන්න එපා. ටැග් ගහන්න දෙන්න එපා. එහෙම යන්න ඇති. පුනබ්භවයක් නැති වෙන තැනට යන්නේ. අරගොල්ලෝ මේ අතරමැදට අද්වෛතය කියන එකක් දාලා ඒ විස්තරේ බැලුවොත් මොනම තාලකින්වත් වැරද්දක් හොයන්න බෑ. අද්වෛත වේදාන්තය කියලා. ඉතින් ඒක අදට මේ වෙනකොට Hindu ආගමේ ওই රමණ මහරිෂි ඉතින් ගියාම ගුරු දේවපාද කවුද කියන එක දීලා තියෙනවා මේ මේ මහා භාරතේට අර්ථකථනයක් මොන විදියෙන්වත් වෙන් කරන්න බෑ මේ මේ පෙන්වන්න හදන අනිදර්ශන විඥානයයි අද්වෛතයයි. ඉතින් ඒකට කියාර පස්සේ තේරෙනවා ඒක මේ මේ තර්කයෙන් ලං කරලා තිනවා. වාදයෙන් ලං කරලා තිනවා. ඒතර භාවනා කරන යන කෙනා වුණත් මත් වෙන තරමට යනවා. මත් කරාට පස්සේ බුද්ධ ධර්ම තියෙන Hindu ආගම ඇතුලේ වගේ දැන්. අද්වෛත වේදාන්තේ දමු මෙතන මේ අද්වෛත කියන නෙවෙයි කියන ද්වේතාවේ ඉක්මවීමක් ඒක තමයි ඔය ඥානানন্দ සාංශේ ද්වේතානුපස්සනා කියලා සූත්‍රයක් තෝරාගෙන තියෙන්නේ මේ සුත්ත නිපාතේ හැම තැනදීම පෙන්නනවා මේක ඒකාන්තයක් මේක ඒකාන්තයක් දෙක මැද්ද තමයි විඥානය තියෙන විඥානයේ කට්ටිපණින්ට උනාට මේ දෙන්න නටවනවා බොයි දෙන්න නටනකොට මේ ක්‍රියාකාරකම් කරන හොරමුලේ නායකයා පොඩ්ඩක් බලපන් හොඳ සහ නරක දෙක අතරමැද මේ විඥානයේ අඳ නැන්දිල්ල රජගෙදෙට්ට ආපු හිඟන්න භික්ෂුව හිඟන්නෙක් පාටපත් වෙනවා කියන ක්‍රමයේ හැටියට තමයි රජුරෝ තේරුම් ගන්නේ දෙයන්නට ඈතකට ගිහිල්ලා 아무තු තැනකට ගියා. ගියාට පස්සේ වර්ණ වෙනස් වුණා. අර විදියට කිව්වනම් එමේ මේ යකසිවුර ගලවලා හිඟනෙන් ගත්තයි කියලා වෙනස්. අන්න අර විදියට අර දෙන වචන හැටියට මිනිහාගේ ජීවිතෙත් බේරන ඔක්කොම වැරදෙනවා. අන්න ඒ වගේ අපි දෙයක් දිහා ආරූඪ කරන නම් සංඥා ටිකෙන් තමයි මුළු කතාවම ගෙතෙන්නේ. අපි මේ මවාගත ලෝකේ සම්පූර්ණම ඇවිල්ලා තියෙන්නේ අපි ආරූඪ කරන සංඥාම. ඒ නිසා යන් සංජානාති තං අභිරමති. හැඟීමක් ගත්තොත් ඒක අභිරමණය කරනවා. සංජානනය අභිජානනය කෙරුවොත් තාත්පසින්ම දැනගත්තොත් ආයෙක අභිරමණය කරන්න දෙයක් නැහැ. ඒකට අපිම අපි දීපු පට්ටම් නැහනේ. ඒ නිසා අපිට ආරසා කරන්න දෙයක් නැහැ. ඒක ඒක විසීම තුච්චයි, රිත්තයි. ඒ නිසා දකින්නේ තුච්ච භාවය, රිත්ත භාවය බය වෙන්නෙත් නැතුව නංවනන් දීලා අභිෂේක කරන්නෙත් නැතුවපත් කිරීම විඥානය පිළිබඳව හොඳ ආරක්ෂාකාරී පියවරක්. අපිට පුළුවන් වුණොත් අපි අනිත් දවසෙත් මේ මාතෘකාවම ගනිමු. මේ හදාගත්ත පදනම් මත ගොඩාක් ඈතකට ගෙනිච්ච සූත්‍ර රාශියක් මේ කටුකුරුඳ සාන්නිසිතින් එලි කරලා තිනවා.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 එහෙමයි. මේක හැම දෙයක්ම වාගේ දුක සැපේනවා නම් මේකේ විපාකයක් කියන මට්ටමින් බලනකොට තව ටිකක් කියන්න බෑ විපාක මට්ටමින් බලනවා කියන මොකක්ද අදහස්? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට සැප දුක එනවා යසායස මේ හැම දෙයක්ම ඒ වෙලාව විපාකයක් කියන මට්ටමින් බලනකොට අපි පෙර කරපු දෙයක් කියලා කියන්නේ පෙර මේක හේතුඵල ධමයක් නිසා වැඩ කරනවා කියන ගතියට ඒක හේතුවක් වෙනවා කියන්නේ. ඒකට ඒ අරූපේ උපදවා ගැනීම සඳහා කරන ප්‍රතිපදාවත් හේතුඵල ධර්මයක්ද නැත්නම් තමන් විසින් කළ යුතුද? ඒකත් හේතුඵල නෑ. බයින භාවනා කරන්න ඕනේ නෑනේ. අරූපත් සමිනාංශ ඒ කියන්නේ කරගෙන යද්දී උත්සාහය වීරිය කියන එක තිබිලා ඒ දේ එකතු වෙන්නේ. ඒකට අර්ථකථන දෙන්න උත්සාහය වීරිය සහ හේතුඵලවාදී කියන එක දෙකක්. කොහොමද අපි ඕක ගැට ගහන්නේ? අද හුඟ දෙනෙක් තුන් හතර දෙනෙක්ම කියනවා භවනා කරන්න ඕනේ අරූපේ තියෙනවා. ඒක සමාදන් වෙන්න වැඩේ හරි කියලා. ඉතින් කට්ටිය හරි කැමති ඒකට. භවනා කරන්න ඕනේ පීරියක් කරන්න ඕනේ සද්ධාාවක් ඕනේ යන්න පුළුවන් කියලා. ඉතින් එතෙන්ට යනකම් ඒ කතාව හරියන්නේ නැහැ. යනකම් ප්‍රයත්නයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා වැඩ පිළිවෙලක් තියෙනවා කොතෙන්ද යනකම් ප්‍රයත්න කරන්නේ නැද්ද කොතෙන්ද නතර කරන්න කියන එක විතරයි ප්‍රශ්න තියෙන්නේ ඒ ප්‍රතිපත්ති ව්‍යාප වීර්ය කරන තාකල්, ශද්ධා කරන තාකල්, සතිය කරන තාකල් හේතුඵල දීලා බෑ. අදවන් වෛරෝ යන්න ඕනේ. කිල්ල ගෙල්ල ගෙල්ල යන්ත්‍රේ කරකවන්න ඕනේ. කර කොතනින්ද ක්‍රෑන්ක් එක අයින් කරන්න ඕනේ. එන්ජින් එක දුවන්න පටන් ගන්න සෙල්ෆ් ප්‍රයිම් වෙලා එන්න හදන්නේ කොතනින්ද කියන එක තමයි අපි අපි ඔක්කොම පෘථජන ලෝකේ එතන ඉන්නේ. ඒක නිසා කොතෙන් යනකම් තල්ලු කරන්නේ එතකම් වීර්ය අවශ්‍යයි. එතකම් ප්‍රතිපද අවශ්‍යයි. එතකම් හේතුඵල බයිලා බෑ. එතකන් තල්ලු කරන්න ඕනේ. ඊට පස්සේ දැන් එන්ජින් එක ගඩ ගඩ ගඩ ගඩ දුවන්න පටන් ගන්නකොට ඔය කරකොන ක්‍රෑන්ක් එක දැකලා තියෙනවා අර අක්සි දණ්ඩය කියලා එකක් තියෙන ඉස්සර කාර් එක ස්ටාර්ට් කරන තිබුණේ. මෙහෙම හැඩයක් තියෙන එක. කරකොලන්නේ කරකොල එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ. ඩීසල් එන්ජින් එකේ ප්‍රෙෂර් රිලීස් කරලා කරකොල කරකොල එන්ජින් එක අදින්න ගත්තොත් මේක කරගෙන පාට පපුව වදිනවා. හදලා තියෙන එක ඒ අතර කරන්ට ලූස් වෙන්න හදලා තියෙන්නේ. දැකලා තියෙනවද? ක්‍රෑන්ක් එක දාලා කරකවනකොට මේ අතට අල්ලත හැකි. එන්ජින් එක දුවලා හරියට ස්පීඩ් වෙච්ච ගමන් ලොක් වෙලා එළියට පනිනවා. මේක නැත්තම් ඒ ක්‍රෑන්ක් එක මෙහෙම බර දාලා මෙහෙම අල්ලනකොට නැවිලා වැදුනොත් එහෙම එන්ජින් එකේ වේගෙට ඉතුරු වෙන්නේ නැහැ මොකෙන්ද? කරකවන්න ඕනේ. කරකවනකොට එන්ජින් එක ඇදපු ගමන් අරක විශේෂ තාලට හදලා තියෙනවා. ඒක මම ඒක නෙමෙයි කියන්න ඕනේ මේ භාවනාවට ඕන එක නෙමෙයි මම මේ කියන්නේ ගුණවර්පය. <laughs> මේ ඇති මේකේ. එන්ජින් එක කරකවලා දෙනකන් ජිනක ගඩගඩ ගාලා අල්ලනකම් කරකවන්න ඕන. නිකන් අර ඉස්සර තිබුණ නිසා සෙල් ස්ටාර්ටර් නැහැ. අපි V භාගේ V V කෝඩි භාගේ අරයි යනවා කියන්නේ. හබුසල් භාගේ. එන්නේ ගියාට පස්සේ ඔය ගන්නුරුවේ තිබුණ V අඹරන ගා. අපි හැතැම්ම තුනක් හරේ තියානේ යන්න ඕනේ. ඔය ගෙදරින් ඉඳලා මෝලේ කොටන එක ලාභයි. ඇත්තටම. එතින් ගියාට පස්සේ ඒක නා කියා ඌ කියනවා මහත් පුතා එනවා ඔක එන්ජින් එක ස්ටාර්ට් කරගන්න කියලා. ඌ ප්‍රෙෂර් එක රිලීස් කරගෙන ඉවරලා කරකවන්න කියලා. ඉතින් අපි බඩ දාගෙන දෙපැත්තේ දාගෙන අර ක්‍රෑන්ක් එක දාලා කරකවනවා ඉතින් අපේ ගායයට. ඇත්තටම සල්ලි දෙන්න වටිනවා. අපි එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ඌ එකපාරට ගාන්න කරවල ප්‍රෙෂර් එක අතාරිනවා. ඊට පස්සේ ඒක දඩ බඩ දඩ බඩ දඩ බඩ දඩ බඩ දඩ බඩ දඩ බඩ ගාලා දුවන්න ගන්න. එතින් ගියාට පස්සේ බලේ දෙන්න ඕනේ නැහැ. එතින් නිකන් ප්‍රෙෂර් රිලීස් කරලා ප්ලයි වීල් එක කරකවන්නේ. කරකවලා කරලා ගියාට පස්සේ ප්‍රෙෂර් එක දාවට පස්සේ බර අල්ලනවා. ඊට පස්සේ ක්‍රෑන්ක් එක ඕනේ නැහැ. ඉතින් කොතෙන්ද නිකන් කරකවන්න ඕනේද? කරකවනකම් ප්‍රෙෂර් රිලීස් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ගානට ප්ලයි වීල් එක ආවට පස්සේ ප්‍රෙෂර් එක දෙන්න ඕනේ. දීපුවාම ප්ලයි වීල් එකයි අපි අර කරකවන මේක දෙකම දාලා තමයි පළවෙනි ස්පාක් එක යන්නේ. ස්පාක් එක යනකොටත් අහලා ඕනේ. නැත්නම් ඊට පස්සේ නැත්තම් එන්ජින් එකේ අඩුපාඩු තියෙනවා දඩදරස් ගන්නවා හිර වෙනවා. ආයෙ දඩදරස් ගන්නවා යනවා. ඉතින් ඒක නිසා ඔය අද කීප දෙනෙක්ම ඉන්නවා ප්‍රසිද්ධ දාස් ගණන් මිනිස්සු යන්නේ. පුදුමාකාර විදිහට විදංගන ඒගොල්ලෝ භාවනා කරන්න ඕනේ. ඔක්කොම හේතුඵල ධර්මයක්. මගෙන් බණක් අහන්න සුවාන් වෙනවා. වෙන කට්ටිය ඇති. වෙන්න පුළුවන් නේ. යම් කිසි කෙනෙකුට හොඳට භාවනා කරලා ගතියක් තියෙනවා මේ කාරණා තේරෙනවනේ ලොකු සතුටක් එනවා. නමුත් ඔක්කොටම මේ වැඩේ කරන්න බෑනේ. එහෙනම් ප්‍රතිපදාවක් ඕනේ නෑනේ. එහෙමනම් මේ සත්‍ය විසුද්ධි ක්‍රමයක් ඕනේ නෑනේ. එහෙමනම් ප්‍රයත්න කරන්න ඕනේ නෑනේ. කිච්චේන මේ අධිගතං හලන්දානේ ප්‍රකාශිතුන් කියලා බුදුරජාණන් කියන්නේ මම මේ කෘත්‍යයෙන් අධිගමනය කෙරුවේ. නිකන් බොබ්බට ඉන්න කරන්න බෑ. හැබැයි හුදුවට පෙරපින තියෙනවනම් කර්ණාවෙන් නිකන් සෙල් ස්ටාර්ටර් කාර් එකක් වගේ බොත්තම තද ගන්න එක විතරයි තියෙන්නේ වැඩි යනවා. ඉතින් එතන විස්තර කළ දෙන්න ගියාම අපි විස්තර කරන්න කියන්නේ අපේ ලොකු තාන්ති කියන්නේ තල්ලු කරගෙනම යන්න ඕන කියන කතාවෙන් යන් කියලා. ඒත් ආරසයි. ඒ කියන්නේ කාටත් වගේ වාහනේ නැගලා යන්න පුළුවන් නේද? ඔක්කොම දින අපි තල්ලු ස්ටාර්ට් නේ පුෂ් බයික් එකදී. පුෂ් තල්ලු ස්ටාර්ට් කාර් තියෙන්නේ. ඒකේ යන්. දැන් ඔක්කොමලා කියනවා සෙල් ස්ටාර්ට් තියෙනවා නම් කීයක් දීලා හරි වාහනයක් ගමු. හයිවේ එකට දාගමු යන්. ඒකට හැතැම්ම ගන්න දන්නේ නැහැ. ඉතින් ඊට ඉස්සෙල්ලා ආපු කාර් මොඩල් එක ගැන මේ කතා කරන්නේ. ඒක නිසා අපි හදිස්සි වෙන්න නරකයි. අපි කියන්න ඕනේ බුදුසසුනසේක පැහැදිලිව කියනවා කාමයේදී කාම සංඥාවේදී රූපේදී රූප සංඥාවේදී ওই කතාව බෑ. රූප සංඥාව බාට යනකම් භාවනා සාර්ථක වුණාට පස්සේ හේතුඵල ධර්ම වැඩ කරනවා. කියන්නේ අනායාසයෙන් යනවා. දැන් සක්මනක් කරලා කොච්චර කාලයක් යනවද යාට ඉබේ සක්මන කෙරෙද්දී ඒක දිහා බලන මට්ටමට එන්න. ඊයර පළවෙනි රිට්‍රීට් එකට ආපු ඒ නෝන කෙනෙක් විනාඩි 10ක් ඉතුරුලා ප්‍රශ්න කතා කරන්න කිව්වට පස්සේ ඒක පාට නැගිටලා පුදුම වේගෙන් කතා කරා කඩුවෙල කරන සතිපාසල ගැන. සාංශ මම ගියා. මේ ඒ ඒ ළමයි මම කවදාකවත් සක්මන් කළ දෙන්නේ මම අයියා කියලා අක්කා කියලා දන්නවා ඉතින් ගිහ මම හැම භාවනාවක් දන්නවා සත්‍ය කියන එක දන්නේව නැහැ අර පොඩ්ඩමයි ඇවිල්ලා වාඩි වුණා මාත් වාඩි වුණා සක්මන කෙරුවා මම කවදාවත් සක්මන් කරලා නැහැ අර පොඩි උන් දිහා බලනකොට මට මේ සක්මන නිකන් තේරෙන පටන් අරගත්තා මේක කියලා දෙන්න කියනනම් මට අවුරුද්දකට කියලා දෙන්න බෑ කිව්වා ඒ කතාව ළමයි කරලා බෙන්නවා කවියෙන් කිව්වේ ස්වාමීන් වහන්සේ ඒකල උන් කමටහන් සුද්ධ කරනකොට මට ඔබ වහන්සේ සීපත් වුණා ධම්ම විහාරي අහමුදෝ සීපත් වුණා ඒ ළමයි ඇවිදිනකොට මේ දැනෙන හැටි අපි මෙච්චර වයසයි තාම දන්නේ නැහැ සක්මන් කරන මොකද්ද බලන්න ඕන කියලා මොකද්ද කියන්න ඕන කියලා කියලා එයාත් ලියපු කවියක් මට ගෙනත් දුන්නා මේක ඉංග්‍රීසියෙන් තියෙන ස්වාමීන් වහන්සේ හිතා ගන්න බෑ කොතෙන්ද යනකම් ආයාස කරන්න ඕන කොතනින් පස්සේද අනායාස භාවනාවට එන්නේ කියන එක යාගේ පෙරපිනක් තියෙනවා ඒ අහන එක්කනට වදින්න කියන්න ඕන ඒ වදින ක්‍රමය දෙන්නගෙම පෙරපිනක් වෙන්න ඔක්කොටම දෙන්න බෑ. ඒකයි බුදුරජාණන්තු මේ හතර දිහාට හැරිලා භාවනා බණ බණ කියලා පැත්තකට උන්නේ නැති ඔක්කොම නිවන් දැකපල ඔන්න මන් දුන්නයි කියලා බෑ. එනිසා අපි මෙතෙන්ට යනකම් තල්ලු කරන්න. රූප සංඥාවට යනකම් තල්ලු කරන්න. රූප සංඥාට ගිය පස්සේ යන ඉන දේ අස්පස්පරියංකේදී හෝ සක්මනේදී ඉබේ සිද්ධ වෙන්නේ. ඒක උන්ට තේරෙනවා හිත අරසයි. දැන් ඉබේ වුණාට පස්සේ ආයෙ ඇඟිලි ගහන්න එපා. මෙතෙක් කල ඇඟිලි ගහපම්ම කියන. ඉතින් නන ඇඟිලි ගහන්න මෙපයි කියනවා. ඔය ඉතින් අරුණ තද වෙනවා. මුඛාරුණත් තද වෙනවා. මුඛාරුණත් තද වෙයි ඉතින් භාවනා නොකරන මිනිස්සු ගැන සෑහෙන අනුකම්පාවක් ඇති වෙනවා. අම්මා වටේ මු අපිට පිස්සු කියලා හිතෙනවා. මේ එක විලාට කරපම්ම කියලා බලපෑම් විලපදී කරන්න මෙපයි කියලා බලපෑම් කරනවා. ඒ කියන්නේ පණ්ඩිත ශාන්තිට මම මට එහෙම කියන්න අයිතියක් නැහැ. ඒ නොකරන පැත්ත කියලා දෙන්න තේරෙන්නේ ඇද්ද වම්මයි කියන්නේ. මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා. ඉතින් මයින් දැන් කතා කරලා මට කිව්වා මේකට අදහස් ප්‍රකාශ කරන්න කියලා. දැන් මට කතා කරලා කියනවා ඔබ ආන්සේ නොකරන පැත්තට බර වැඩි. අනික් කට්ටිය කරන පැත්තට බර වැඩි. දැන් නොකරන පැත්තේ බර වැඩි වෙච්ච ලංකාවේ හොඳ උගත්තු හතර පහ දෙනෙක් පැවිදි වෙලා පැහැදිලිවම ප්‍රකාශ කරනවා මුකුත් කරන්න එපා. අරූපෙට ආවට පස්සේ යන්න හරින්න කියලා. ඉතින් අරූපෙට ආවද නැද්ද කියලා දන්නේ කොහොමද? කාමෙද ඉන්නේ රූපෙද ඉන්නේ කියලා දන්නේ නැතුව යන්න ඇරියොත් මේ ළමයි කම්බෙච්ච ගාම වීදියට දැම්මොත් වීදි දටුවන්න මොකද වෙන්නේ? එහෙම බෑනේ. දරුවගයක් ඇති කරන්න බෑ. කෙල්ලෙක් ලොකු වෙන්න පත් වුණාට පස්සේ වැඩිව පත් වෙනකම් පුරුසාන්තරයට ගියොත් ඉවරයි. වැඩිලා සෑහෙන කාලයක් කුලගෙදරක තියෙන්න ඕනේ. බටේ ලෝකෙ දන්නේ නැහැ මේක. වැඩිව පත් වෙන්න ඉස්සෙල්ලා ඇල්ලමට වීකේ දෙනවා. උන් ඕන දෙයක් ඒ මොනවා කරුවත් දෙමාපියන්ට කිසිසේත්ම අයිතියක් නැහැ. උනොත් ගෙදර වැඩි. ඉන්න බෑ. උන් රජ කරන්නේ. ඒ කියන්නේ තරුණ කෙල්ලන්ගේ who run the world's girls who run the world ලෝකෙ හුත්තම සින්දු ඇමරිකාවේ තියෙන. ලෝකේ රන් කරන්නේ අපි. කැමති නම් වරෙන් දන ගහගෙන. ඉතින් එතකොට යන්න දුන්නොත් එහෙම යන්න දීලා තියෙන ඇමරිකාවේ බලන්න දෙයක් නැහැ. යන්න දීලා තියෙන්නේ. මේ මේක මේ මොකද්ද මේ මේ හොලිවුඩ් නෙමෙයි ඒ ප්‍රදේශයට යනකොට වෛශ්‍ය වෘත්තියයි සූදුවයි නිකන්. දඩ නැහැ. ටැක්ස් තියනයි ලීගලයිස්. එයාපෝට් එකෙන්ම පටන් අරගන්න. මිනිස්සු මාස 8ක් විතර හම්බ කරනවා මාස 4ක විතර යනවා. මොකද ඇරිසෝනා වලදී ඈ? ලාස් වේගාස්. ලාස් වේගාස්. ඒ පාන්ත කීපයකම මේ ගංජා වලට අවසර දීලා තියෙනවා. ඇතිවින්ද. ඉතින් ඒක සීමාවක් නැහැ. දැන් මේ මේ මෙල්බන් වල වුණත් සෑහෙන කරදර කරනවා නම් ගංජා වල හොඳ එක ටිකක් දෙනවලු පොලිසියෙන්. මේ ගහලා හිටපන් පැත්තකට ලයි. කිසි කරදරයක් නැහැ. එතකොට කොතෙන්ද යනවද කොතනින් එහාද ඔය ක්ලච් එක අතහරින්නේ කියන එක ඒක තේරෙන ඒ කියන්නේ ඇක්ටිව් පැසිව් වොයිස් දෙකේ ප්‍රශ්නේ උතන තියෙන්නේ. අපි කතා කරනකොට සකර්මක භාෂාවෙන් කතා කරනකොට අකර්මක භාෂාව. අකර්මක භාෂාව හරිම సౌందర్యාත්මකයි. හැබැයි දෙයක් කරගන්න බෑ ඒකේ. විධානයක් දෙන්න මොකුත් කරන්න බෑ. නිසා මේ සකර්මක කර්මක ભેදය තමයි අද පරිපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ ඉතින් ඒක ඔක්කොටම වෙන්න දීලත් බෑ. ඔක්කොටම අන්තිම රැස් යනකම් කරලත් බෑ. ඒක ඒක ප්‍රකාශ කරනවා කියන එකේ ලොකු ලොකු ප්‍රකාශන ශක්තියක් තියෙනවා. සිද්ධියෙන් සිද්ධියට වෙනස්. දැන් අපි කිව්වොත් පටවි ධාතුව පිළිබඳව මෙහෙම වුණොත් එයාට ආපෝ ධාතුව ඒකට තේරෙන්නේ නැතුව යනවා. ඒකට කොතෙන්ද ගම් කරන්නේ කොතෙන්ද දෙකම තේරෙනකොට කියන තේජෝ ධාතුව කොහොමද කියලා. එක එක එක එක කරලා කරලා කරලා කරලා තමයි තේරෙන්නේ යම් තැනකට යනකම් ගිහිල්ලා ඕටෝ පයිලට් එක දාන්න පුළුවන්. ඒක ඉංජිනේරු ශිල්පේ දක්ෂයන් නෙවෙයි ඒක හැටි. දැන් කෙල්ල කොල්ලෙක් හදලා ඌට උගේ තියන්දුවක් ගන්න අතාරන වෙලාවක් එනවානේ. දැන් කුරුල්ලෝ පැටිය දොරට වඩනකම් සියල්ලම අම්මයි තාත්තයි බලාගෙන. දොරට වැඩුවට පස්සේ ආයෙ කූඩුවට එන තරම්. ගස්වල ඉඳලා කන්න දෙනවා. ඊට පස්සේ යන්න ඕනේ. රිලව් ওই බඩ බැඳගෙන ඉන්න තාක්කල් අම්මා කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා පණින හැටිත්තු ගන්නවා එලිලා ඉන්න ඔක්කොම ගන්නවා ඊට පස්සේ බිම තිබ්බනේ මහරිලෝ එනවා එළවන බැටියව රිලීව් පාවිච්චි කරනවා රිලීව් ඉන්ඩෝන ඊට පස්සේ මහමිනියට ඕන විදියට අන්නේ ඒ සීන් එක තමයි මේ කොතෙක් දුරට පාලනය කරනවා කොතෙක් දුරට යන්න දෙනවද කියන එක තමයි අපිට තේරෙන්නේ නැත්තේ ඒක නිසා ඔය කියපු ප්‍රශ්නෙමයි මම මේ කියන්නේ සියල්ල හේතුඵල ධර්මය කියලා කියන ගත්තොත් ප්‍රතිපදාවට ඉඩක් නැහැ ප්‍රතිපදාව ඉබේමත් වෙන එක නෙවෙයි බුදුන්ස කියන එක සංස්කරණයක් කියලා. බුදුන්ස කියනෝනේ ආරෂ්ඨංග මාර්ගයේ සංස්කරණයක් කියලා. අඩුම සංස්කරණේ. ඉතින් ඒකත් ඉතින් එහෙනම් අපිට සංස්කරණ හොඳයි කියන්න බෑ නරකයි කියන්න බෑ. සංස්කරණයක් නම් හේතුඵල නෙවෙයි. තේරෙනවද? කියන කරන වැඩ. හේතුඵල කියන්නේ ඉබේ කරන වැඩ. ඉතින් ඒ නිසා ওই දෙකේ අර්ථ ભેදය තමයි අපි හිර වෙලා ඉන්න තැන. එකකින් ගැලවුණාට හිර වුණ අනිත් එකකින් අහුවෙනවා. හැම එකින් එකට එකින් එකට දම දම තීරුම් අරගන්න ඕනේ. ප්‍රතිපදාව තුලින් සාමිනා සාරූපාවතරේ මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ මේ එතනදී විපාකයක් පැත්තෙන් එහෙම හිතුවොත් මේ ඒක කමන්ට ඒ කියන්නේ වාසියක් නිසා හේතු වෙනවා. ඔව් එතකොට ඒ තමන්න ගන්න තියෙන්නේ ඒ ප්‍රතිපදාවම වාසියක් ප්‍රතිපදා නිසා ලැබිච්ච ඉස්පාසුව වාසියක්. ඒ නිසා ඒකට ලෝභ කරන්න එපා. ඒක නැති වුණා කියලා අඬන්න එපා. පුළුවන් තරම් ඒකේ වාසිය කරන්න. කියන්නේ අරූපේ වාසය කරන්න. මොකද ඒකේ ගැටුම අඩුයි. හරි පාළුයි. හරිම නීරසයි. හරිම ඒකාකාරී. ඉතින් ඕනේ නම් කබලෙන් ලිපට මැනවා. පැනපු ගමන් ආය අහුවෙනවා. ආයෙත් වශයෙන් කබලෙන් ලිපට පනින්නවත් වෙනවා. පැනනකොට පස්සේ තමයි තේරෙන්නේ කක්ක. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට එන්න පුළුවන් වෙන්න ඕන. Tamange ඕන තැනට එන්න පුළුවන්. ඒතකොට බංකරෙත් තියෙනවා, යුද්ධෙත් තියෙනවා. යුද්ධෙත් දෙනවා ෆයිට් එක පණේපයි කියලා. බෑනේ මොනවාක්වත් බැන්නුනේ. බංකරෙට රිංගුවා. ඒකට ඒකේ මොනවාක්වත් වදින්නේ නැහැ. ඉතින් ඒ ආරසාව තමයි ධර්ම ආරසාව කියන්නේ. සත්‍ය ආරසාව. ඉතින් ඒක තියෙනවා නම් ඒක තියාන බංකරට්ලා හිටියට යුද්ධ වෙන්නේ නැහැ. එළියට බහින්න ඕනේ. ආයුධය ගන්න ඕනේ. යන්න ඕනේ සතුර ඉස්සරන සතුර මං ඉස්සරන මං. නමුත් පොඩි වාසියක් තමයි හමුනොත් වෙහෙස නම් බංකරයක් හදාගන්න. මේ බංකරේ තමයි අපිට අරමුණ වෙන්නේ, සතිය වෙන්නේ. පස්සේ ඉතින් ඔක්කොමත් නැතුව යන්න වෙනවා අන්තිමට. දිනනකොට බංකර ඕනේ නැහැ. අරුන්ටයි බං කරවන්නේ. එයා පැත්තේ කට්ටිය. අපි ඒකත් කඩනවා. ඉතින් ඒ වගේ මේ මේකේදී හරිය කැම්ම දාමත් බන ඕනේ. ඒ කියන්නේ දාම් බන කියලා දෙන්න ඕනේ. ඒ ගැටියට ආවට පස්සේ ඒක ලියලා දෙන්න කායින් හරි පොඩි උත්ප්‍රේරකයක් අවශ්‍යයි. පොඩි පොඩි උත්ප්‍රේරණය කරනවා කියන එක දන්නවා. කැටලිටික් ඉෆෙක්ට් එක දන්න කෙනෙක්ගෙන් ඒ ඒ ජූස් එක යට යන්න ඕන. ভাইබ්‍රේෂන් එක. එතකොට අනිත් එක නම් තේරෙනවා. කොටිම හොඳටම තේරෙන්නේ මට පේන්නේ සක්මනේදී. සක්මන තමයි මේකේ ලස්සනම දේ අනායාසයෙන් සක්මන් වෙනවා කිව්වට පස්සේ ඒක නිකන් කවියක් තමයි. ඒක නිකන් සෞන්දර්යයක්. මිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන. ඉතින් කාටවත් එහෙම කිව්වොත් එහෙම පටන් ගන්න දවසේ අපි සින්දුවන්ඩ ආවේ නෑ අපිට සක්මන් කරන්න හැටි කියලා දෙන්න කියලා. yes yes හොඳ සක්මන් කරන්නේ. කවදා හරි මෙහෙම යන දවසේ ආවොත් ඒකට පොළු දාන්න එපා. ඔකට යන්න අරපන් කිව්වට බලන්න කැමති වෙයි කියලා උපාසකවල මම ඊයේත් කිව්වේ ඒකයි බෞද්ධයන්ට විතරයි මේ කියලා දෙන්න අමාරු වෙන ඕන දෙනෙකුට කියලා දෙතයි. විශේෂයෙන් බෞද්ධයන්ගම හාමුදුරුන්ට අමාරුයි. ඒගොල්ලෝ අනුන්ට කියලා දෙන කට්ටියනේ. ඉතින් ඒ නිසා එක්ක අල්ලගත්ත එක දිග්ගටම වම දකුණ කරපන් කියලා කියලා දෙනවා. දැන් පටන් ගන්නකොට රෙදිත් ගලවලා නිකන් යන්න අරපන් කියලා දෙනවා. දෙකම බෑ. දෙකම බෑ යම් මට්ටමකට හික්මීම කරනවා. හික්මීම කරලා කරලා රැල් පුරුල් අරින වෙලාවක් වෙනවා. අන්නේ වෙලාව ඇරලා කරනවා. ආයෙ කරනවා. අන්නේ දෙකේ තමයි විඥාණයට මේ අයිය වෙන්න දෙන්නේ නැතුව දෙකටම සමහිතේ එනකන් යන්න ඕනේ. ජරිල්ලාවල ස්වාමීන් වහන්සේ කියනවලු අරූපෙට ගිගම වහාම මෙනේ කළ රූපෙට ගන්න කියලා. ඉතින් මට අනුව කතා කරලා කිව්වා මෙහෙම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ කියලා කියන්නේ එහෙම ගන්න නෙවෙයිනේ ඔබ වහන්සේ කියන්නේ. මේ රූපිට ගන්න ඕනේ නෑනේ අරූපෙත් පුරුදු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ඇත්තටම මේ අරූපෙට බය කට්ටිය ඉන්නවා. පුදුම පහළුයිනේ ඒක. ඉතින් එතකොට මේ මිනිස්සු ආයේ විශ්වාසයට ගන්න රූපෙට හිත දාන එක තමයි කරන්නේ. නමුත් 150ක් බය නෑ කැමති. ඒ අයිට අර කතාව කියන්න හොඳ නෑ. ඒ හරි කියලා දැන් අපිට ශ්‍රද්ධාව තියෙනවා නම් සතිය තියෙනවා නම් සීලය තියෙනවා අරූපෙම හිටපන්. දන්නේ නැති දැන හිටපන්. දන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ උත්තර තියෙන්නේ. සමහරුන් ඉන්න බෑ පිස්සු වැදෙනවා. වහකණ්ඩ හිතනවා. ඒ කියන්නේ මොනම දෙයක්වත් එල්ලෙන තරක් නෑ. ඒකෝල කියනවා එහෙනම් ආවේ රූපෙට ඇවිල්ලා පොඩ්ඩක් බංකරට ඇවිල්ලා හුස්ම ටිකක් ගනින් කියලා. ඉතින් ඒ නිසා මම ඊයේ කතා කිව්වා එතිදී කෙනාට කියත හැකි පොදු ප්‍රකාශයක් කරන්න බෑ. ඒ කෙනාට ඇතිවලා තියෙන ප්‍රශ්න හැටියට කියන දේ හරිනම් ඒකෙන් සාක්ෂියක් ගන්න පුළුවන්. හයි එමුනා අපි නතර කරන්න යන්නේ. අපි ඊතාවතා ಜಾති ගාතර දහන කළා අපේ දේශනා ශ්‍රවණ සැසිවාරේ සාකච්ඡාවරේ සමාප්ත කරනවා. ඊතාවතා චගම්මේහි සම්බ